ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ අපි මේ කාලය වෙන් කරන තියෙන ධර්ම දේශනාවක් සඳහා ශිළුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාතෝ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තාරෝ මේ භික්ඛවේ කාලා සම්මා භාව්‍යමානා සම්මා අනුපරිගත්‍යමාන අනුභුබ්බේන ආසවාණං khයං පාපෙන්ති කත මේ චත්තාරෝ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා කාලේන සමතෝ කාලේන විපස්සනාති අවසරයි ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ හඳුනා දුන්න පරිදි මතක් කර දුන්න පරිදි මේ ඉදිරිපත් කරගත්තේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉදිච්ච අසුකාලීනව සංගීතකාරක ස්වාමින් වහන්සේලා විසින් ද්විතීය කාල සූත්‍රය කියලා නම් කරන්න ඉදිච්ච වටිනා සූත්‍රය. මේ සූත්‍රයේ ਸਰවචනාංශේ කාරණා හතරක් ඉදිරිපත් කරන නිසා සංගීතීකාරක ස්වාමින් වහන්සේලා අංගුත්තර නිකායේ මේ හතරේ කාරණා අඩංගු පොතට චතුක්ක නිපාතයට අතුල් කරලා තියෙනවා. ඒ නිසා අද උද්දුතය අටහා ගැනීම දැන ගැනීම සඳහා යම් කිසි කෙනෙක් පොතක් පෙරලා බලනවා නම් ਸਰවඥ දේශිත සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙනවා. මේ සූත්‍රයේදී සරුවචන් වහන්සේ අදහස් කරන්නේ පෙන්ලා දෙන්න හදන්නේ ක්‍රමයෙන් Taman කැමැති අභිමතාර්ථයට මෙතන නම් වශයෙන් කියනවා ආශ්‍රයන්ගේ ක්ෂය දකින්නේ දැයි වැය වීම දකින්න එක ක්ෂය වීම දකින්න එක ආශ්‍රයන්ගේ Nirodha දැකීම පිණිස කාලානුරූපව භාවිත කළ යුතුයි පැවැත්විය යුතු කරුණු හතරක් සරුවච්චන් වහන්සේගේ සර්වඥතාඥාණයට වැටෙනවා. ඒ කාලානුරූපව භාවිත කළ යුතු නැත්නම් යුතු නැත්නම් පැවැත්විය යුතු කාරණා හතර තමයි කාලයෙන් කාලයට ධර්ම ශ්‍රවණ කරන්න ඕන. අපි කියන විදිහට බණ අහන්න ඕන. නැත්නම් මේකට කියනවා පොතේ දැනුම කියලා. එහෙම නැත්නම් බෞද්ධ භාවය කියලා. ඒ වගේම තමයි ඒ දැනුම අනුව තමන්ගේ යම් යම් බෞද්ධතා එහෙම නැත්නම් කියනවනම් ඒ දැනුම පාවිච්චි කිරීම නිසා ලැබිච්ච යම් යම් අත්දැකීම් කොටස් එනකොට ඒක පෙළගස්වා ගැනීම සඳහා ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒ දෙවෙනි කාරණාව. මෙන්න මේ විදිහෙන් අලුත් කරගත්ත, Java කවාගත්ත, එහෙම නැත්නම් බල කවාගත්ත හිතකට තමයි මේ නීවර ධර්ම ටික යටපත් කරලා සමාධියක්, ඒකෝදි භාවයක් ඒකාග්‍රතාවයක් ගන්න පුළුවන් වෙන්නේ. අන්නේ විදිහට හිත එකලස් වුණාට පස්සේ තමයි ඒ හිත විපස්සනාවක් ගැඹුරක් දකින්නේ. ඉතින් ඒ නිසා විපස්සනාවකින් ආශ්‍රව ධර්මයන් ඇති ඇති දැකලා ඒ ආශ්‍රව ධර්මයන්ගේ ගෙවි යන හැටි, වැය වී යන හැටි, නිරෝධ වේය යන හැටි දකින්න නම් ඒ කාලේ පුරාවට අවස්ථානුකූලව ඒ භාවිත කළ යුතු ධර්ම ශ්‍රවණය ධර්ම සාකච්ඡා සමත භාවනා විපස්සනා භාවනා මේ හතර තමයි මේ සූත්‍රයේ සාරය. ඉතින් මේක අපි ඊයත් මතක් කරගත්ත අද දවසේ දේශනාවට ආරම්භ කලින් මේ සමාලෝචනයක් කරන්න. අපි ඊයේ වෙලාගත් විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කියන බණ ඇහිම කියන නැත්නම් අසු විරුතෙන් ලබා ගැනීමට බෞද්ධ බහ ලබා ගැනීමට පොතපත දැනුම කියන කාරණාව. ඉතින් මේක සාමාන්‍ය උගෝදෙනෙක් හිතනවා මේ පොතපත දැනුම ඇති හැම කෙනාම භාවනාවට පෙළඹෙන්නේ බොහෝ විට පොතපත දැනුම දිගේම ගිහිල්ලා නැස්ති වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා සමහර ලාවට එහෙම පොතපත දැනුම දිගේ භාවනාවට පොතේ ගුරාලා කියන එක පැත්තට විතරක් ගිහිල්ලා ප්‍රායෝගික පැත්ත නැතුව ඒ කාරණා නරක විදියට පාවිච්චි කරන්න ඇත්තෝ ඒ ශිල්පයටත් ලැජ්ජාවක්. නමුත් ඒක එහෙමම වෙන්න ඕනේ නෑ කොච්චර පොතේ දැනුම තිබුණත් කොච්චර පොතේ ගුරුෙකුණත් ඒක හරි හැටියට භාවනාවට යොදව ගත්තොත් එහෙම කෙනෙකුට තව කෙනෙකුට කියලා දීමේ විශේෂ හැකියාවක් තියෙනවා. එයාට ව්‍යාකරණේ තේරෙනවා. එයාට භාෂාව හසුරුවන හැටි තේරෙනවා. ඒ නිසා එහෙම කෙනෙක්ගෙන් බාහිර සාසනයට උදව් තියෙනවා. නමුත් අර ඉගෙනගත්ත වැඩිකම වැඩි වෙලා භාවනා කරනකොට ඒව කල්පනා කර කර ඉඳලා චින්තාමය ඥාන දිගේ ප්‍රත්‍යක්ෂ පැත්තක තියෙන චින්තාමය ඥාන දිගේ යන්න ගියොත් ඒකේ නා මෝඩ වඩුවේ කාවුදයක් අතට අරගෙන පොර බදනවා වගේ වඳුරෙක් දැලිපියක් හම්බෙලා දැලිපියෙන් කපා ගන්නවා වගේ අර දැනුම නරකට පාවිච්චි කරන්න ඉඩදී. ඒ නිසා ඒ ඊයේ සාකච්ඡා කරපු ඊයේ ධර්ම දේශනට මාතුකා කරපු මේ පොතේ දැනුම ඒක වශයෙන්ම හොඳත් නැහැ නරකත් නැහැ. ඒක පාවිච්චි වෙන හැටියට තමයි ඒ ප්‍රයෝජනේ සැලසෙන්නේ. අන්නේ පොතේ දැනුම ප්‍රයෝජනීය සලකලා අවස්ථානුකූලව දැනට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න නම් <coughs> සාකච්ඡාව අවශ්‍යයි. සාකච්ඡාවෙන් තමයි මේ ස්ථානෝචිත ප්‍රඥාවට අපි මේ පොතේ දැනුම ගන්නේ. කෙසේ නමුත් ඒ පොතේ දැනුම ලබන්න නම් සර්වචනාංශේ බොහෝ විට උක්කෝඩක් කාරණා දක්වනවා විචල්්‍ය සාධක රාශියක් බලපානවා ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ සත්පුරුෂ සංසීවන යම් කිසි කෙනෙක් සත්පුරුෂ සංසේවනය කරනවා නම් ඒ සත්පුරුෂය අනවශ්‍ය දේවල් අයින් කරලා ඒ අසන්නට ඒ සත්‍ධර්මයේ දිහාවට එහෙම නැත්නම් අර්ථ සිද්ධිය දිහාවට අත්කුසලේ දිහාවට එකට නොදැනෙන්න තල්ලු කරනවා. ඉතින් එතකොට ඒ කෙනාට සද්ධර්මයේ දිහාවට තමන්ගෙම අර්ථ සිද්ධිය අර්ථ කුසලයේ සැලසීම දිහාවට ශ්‍රද්ධාවක් පාල වෙනවා. ඒක නිසා සද්ධර්ම ශ්‍රවණයට ආසන්න කාරණාව සත්පුරුෂ සංසයය. සද්ධර්ම ශ්‍රවණය නිසා යපුත්‍රාට වෙන වෙනස තමයි වෙනද නොතිබිච්ච ප්‍රමාණයේ ඇදහිමක් පහළ වෙනවා. මේ ඇදහිම පහළ වෙච්ච පමණින් ඒකන යෝගාවචරයක් වෙන්නේ නැහැ. යාගේ චරිතයට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ අහපු දේ, ඒ අලුතෙන් ගත්ත දේ කරබැලීමේ ආශාව කියලා ඒ සත්හාට වැඩි පොඩ්ඩක් ක්‍රියාශක්තියක් වඩපත් වෙච්ච දවසේ තමයි එයා ඒ අහපු ධර්ම භාවනාට යොදා ක්‍රියාවත් කරන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව ධර්මය අහා ඉන්නකොට සද්ධාව පහළ වෙනවා විතරක් නෙවෙයි තමන් අර පෙරගෙන ආපු සංසාරගත ශක්තිය අනුව උපනිෂේ සම්පත්‍ය අනුව මෙයාට ටිකක් කරබැලීමේ ආසාව පහළ ඒ කරබැලීමේ ආසාවට සාසනීය සඳහන් කරලා තියෙන කුසල ඡන්දය කියන්නේ. ඒ කරබැලීමේ ආශාවේ තියෙන සුවිශේෂත්වය තමයි සත්පුරුෂ ආශ්‍රය නොකරපු බණනාහපු ශ්‍රද්ධා පහළ වෙච්ච නැති කෙනාගේ තියෙන හාත්පස කාමච්ඡන්දේ විතරයි. කාම ගුණ, කාම සංඥා, කාමච්ඡන්දේ පමණයි. දැන් මේ සත්පුරුෂ ඇසුරෙන් ධර්ම ශ්‍රවණෙන් පහළ වෙච්ච මේ ශද්ධාව නිසා ඒකට ශද්ධාව කියන්නේ අපි ගත්තොත් පිටරි වගේ જાතියක් කියලා හිතමු. ඒක කණු කැපිලා පැලවෙලා එන එක තමයි කුසල ඡන්දය. කියන කුසල ඡන්දය උනාට පස්සේ එයා අභියෝගයක් පාර ගන්නවා. මේ සත්තු පරණාප පුතඥයෝ අන්ධ පුතඥයන් අතර උදේ ඉඳලා හැන්ද වෙනකන් ලද්දාපට මැරෙනකන් දිගටම කරන මේ කාමච්ඡන්ද වෙනුවට මට බැරිද ඉති ඒකාග්‍රතාවයක් ඒකෝදි භාවයක් සමාධියක් කාමච්ඡන්දේ වෙනුවට ඇති කරන්න පුළුවන්ද කියලා. එතකොට එයා යුද්ධ ප්‍රකාශයක් කරනවා නැත්නම් ඇතුළත අභියෝගයක් ගන්නවා. මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් එක දිග්ගටම කාමයට පහඳින කාමයට කඹරන මේ ජීවිතේ වෙනුවට පරිේශන මට්ටමකින් හරි මට බැරිද කාමච්ඡන්දයට ප්‍රතිපක්ෂ ධර්මයේ වෙන ඉති ඒකාග්‍ර භාවය එහෙම නැත්නම් ඒකෝදි භාවය සමාධි කියලා කියන ඇති කරගන්න කියලා ඊයේ දේශනාදී අපි මත කරගත්තේ ඒ විවිධ අරමුණු දිගේ දුවන එක තමයි කාම ගුණ කියලා කියන්නේ. නැත්නම් විවිධ අරමුණු ලබලා දෙන්න ගත කරන ජීවිතම කාම ජීවිතය කියන්නේ. ඇහැට විවිධාකාර වර්ණ සහ සටහන් ඇති කරලා දෙන්න අපි හරියට උත්සාහ කරනවා. කනට විවිධ ශබ්ද නාද රට ඇති කරලා දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ නාසයට විවිධ ගඳ සුවඳ, ජීවිත දිහට විවිධ රස මසවුලු, කායට විවිධ යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිලි ගෙවල් හදලා දෙන්න. ඉතින් එන්න එන වල්බూరు අදහස් ක්‍රියාත්මක කරන්න එන මේ ජීවිතවල තියෙන කාම ජීවිත. ඉතින් මේ වගේ රටවල් වල තියෙන තන්නේ කර කියන කාම ලෝකයක්. ඒකේ ප්‍රශ්නයක් නෑ තමයි දන්නවනම් සමහර කුසල ඡන්දයක් පහළ වුණා නම් මේකේ ඉඳද්දිම කමන්නේ මේකේ ඉන්නකොට හොඳටම පේනවා කාමයේ හරිය ගිය කට්ටියට ඉස්සරහට ඉස්සරහට මොකද වෙන්නේ කියලා ආධිනව පේනවා. තමන්ට කුසල ඡන්දේ පහළ වුණා නම් මේ කාර්ය බහුල මේ කාම ගුණ බහුල ලෝකේ ඉන්න ගමන් එක අරමුණක හිත බැඳීම හිත ඒකෝදි කිරීම හිත සමාහිත කිරීම ඒ කෙනා පුද්ගලිකව වගකීමක් විදිහට බාර ගන්න. අන්න ඒ වැඩේ කරගෙන යනකොට අර තමන් ආහපු ධර්ම කොටස් තියෙනවනේ. ඒ ධර්ම කොටස ක්‍රියාවත් කරනකොට හැම තැනකදීම සංදිස්ථාන හම්බ වෙනවා. දෙමන් සංදි හම්බ වෙනවා. මොකද මේ අක්‍රියාත්මක කෙනෙක් අර කාමේ දිහාවටම නතුවක් කාමේ දිහාවටම <clears throat> අන්ධකාරයක් නෙවෙයි තියෙන්නේ දැන් හැම දිනුවක් අවස්ථාවකම හැම වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොටම හැම ජීවන රටාවේ කොයි තැනකදී තමයි තේරෙන පටන් ගන්නවා මෙතන දැන් මට දිවං සංධියක් හම්බ වෙනවා මේ පැත්තට ගියොත් කාමේ මේ පැත්තට ගියොත් ආශ්‍රවක්ෂය කිරීම ඉතින් මේකෙදී මේක ගැටේ ලියා ගන්න කොහොමද සමහර විචක මම මේ ආශ්‍රක්ෂය කරනවා කියලා හිතාගෙන භාවනා කරනවා කියලා හිතන කාම පැත්තට වැඩ. සමහර විටක කාම ඡන්දය කියලා පේන්න තිබුණට නිවනට හේතු වෙනවා. ඒක නිසා මෙත් මේ දෙමන්සන්තියේදී අත්තිකිලමතාන යෝගය කියලා ඉදරම් පිනවීමම කාමසුකල්ලි කාණ යෝගය කියලා ඉදරම් පිනවීම කෙරෙහිම ඇලි ගලි වාසය කරන්නේ නැතුව එහෙම නැත්නම් ඒකට ප්‍රතිපක්ෂයි කියලා හිතලා තමන්ගේ ආත්ම ක්ලමතය කරන වාද දෙන ද්වේෂ කරන අත්කිලමතාන යෝගයට යන්නේ නැතුව මදමාවත තෝරනවා කියන එක බුදු සුතයෙන් පමණක් වෙන්නේ නැහැ. බුදු භෞසුත භාවයෙන් විතරක් වෙන්නේ නැහැ. බුදු පොතේ දැනුමින් වෙන්නේ නැහැ. නිසා එතනදී <clears throat> තමන්ට ඊට වැඩි ඉස්සරහට ගිය කෙනෙක් එක්ක සාකච්ඡා කරලා මේක දෙතුන් සැරයක් මුත් විඳලා අලුත් දෙමන් සංධිය බව දැනගෙන මේදී හරි පාරට දා ගැනීම සිදු වෙන්නේ නැත්නම් අපි ආයෙත් එකම වටවලල්ලේ එකම දීසුලියක කැරකෙන්න ඉඩ තියෙනවා. ඒ භාවනා ජීවිතය දිහා බලනකොට හොඳටම පේනවා එක තැන කරකැවෙනවා. මෙත් ඇහි වෙනවා කියලා මේකට කියනවා. අන්නේම නොවි මෙයාට අලුත් අදහසක් ඇති කරලා දීලා ඒ විෂම චක්‍රයෙන් කඩලා ඉදිරියට යන්න නම් ධර්ම සාකච්ඡාවක් වෙන්න. ඉතින් මෙතන හරි ලස්සන අහඹු సౌందర్యාත්මක වැඩක් වෙනවා. ඒ මොකද මෙයා ඒ අහපු දැනුම අනුව පරියන්ක භාවනා, සක්මන් භාවනා නැත්නම් ඉදිරියදා සතිය පිහිටීම ආදී ගොඩාක් කටයුතු කරන යෝගාවචරයක් කියලා හිතමු. කළා කියලා හැමදාම අර වගේ දෙමං සංජයකට ඇවිල්ලා අතිරණ තැනකට ඇවිල්ලා අන්‍ය විහිිත වෙලා ගත කරනවා ඒ දිගටම භාවනා කරනවා. එimhe ඉන්න ගමන් අහම්බෙන් හෝ මේ කෙනාගේ මෙහෙවීම අනුව ධර්ම සාකච්ඡා විගහම හොඳ ඥානවන්තයෙක් සාකච්ඡා මේ වල හරියට මේ වගේ තැනකදී මෙන්න මේකයි කරන්න ඕන කියලා කියනකොටම සාකච්ඡාවේදී මේ ප්‍රශ්නේ විසඳෙනවා භාවනාවේදී නෙවෙයි විසඳෙන්නේ ඒකට ලොකු සතුටක් ඇති වෙනවා මේක කල මම ඒකදෝ මේකදෝ දන්නේ නැතුව දෙකට දෙකට අවර වෙලා දෙමන් සංජීව ගත කරන කෙනෙක් වගේ හිටියා නමුත් මට භාවනා කවදාකවත් ඒක විසඳෙන්නේ හැමදාම මම එතන ගිහින් නතරයි අන්න ඒක ධර්ම සාකච්ඡාවකදී මතු වීමත් වාසනාවක්. මොකද හුඟක් වෙලාට දෙමංසන් දෙද කියලා දෙකට දෙතාවර චෙක් කරනාට තමන්ගේ தত্ত্বය පැහැදිලිව කියන්න තේරෙන්නේ. ප්‍රශ්න ඉදිරිපත් කරලා තේරෙන්නේ. හැබැයි ඒක ලොකු ජීවිතයට බලපාන වෙනසක් ඇති කරනවා. ඉතින් සමහර විටක ධර්ම සාකච්ඡාවෙන් ඉඳි වෙන කෙනෙක්ගේ ප්‍රශ්න අහනවා. අහනකොට වෙන කෙනෙක් උත්තර දෙනවා. එතකොට මේ භාවනා කරලා අර ඊතාවරලා හිටපෙන්නාට ඒ මොහොතේම කල් නොයවම ලুকু සතුරක් පහරෙනවා මට ඕන අහන්න ප්‍රශ්නෙත් ඇහුණා ඒ නැත්තම් මට ඕන උත්තරෙත් ලැබුණා මම කොච්චර භාවනා කරත් මේ කට්ටි පන්නන්න නැතුව මේ ධර්ම සාකච්ඡා අනුග්‍රහිතේ නැතුව කාලේන ධර්ම සාකච්ඡා නැතුව මේ ගමන ගියා නම් මම එක දැන කරගන්නවා ඒක නිසා එවැනි ධර්ම සාකච්ඡාවක් මේ ගමනේදී අත්‍යවශ්‍ය බව සර්වඥාන්සේ පෙන්ලා දෙනවා. ඒකෙදී උපමාවක් පෙන්වන අටුවාචාර්ය වහන්සේලා මතක් කරනවා එළවලු කොටුවක් කරන මිනිසෙක් හෝ නැත්නම් හේනක් කොටපු මිනිසෙ ඒ හේනේ තඬුවට බැඳලා පැලවෙන පැල ඇටි හේනේ ගඩාගෙන තියෙන භවභෝගේ නැත්නම් එළවලු පැල භෝග කියලා කියනවා පැවැල වැවෙනකොට ඒකට වරින් වර කන්දැත්තේ තියෙන පැලවලට භූගත ජලය මදිනම් දිනකින් හරි කියලා වතුර ටිකක් දාන්න ඕනේ පැලවලට කරන සංග්‍රහයක් විදියට. ඒක නිකන් ධර්ම ශ්‍රවණේ වගේ කියලා කියනවා. පැලවලට අවශ්‍ය වතුර සපයන්න ඕනේ. ඒක ගොවියා දැනගෙන අවශ්‍ය තැන දෙනවා. නමුත් එහෙම වෙනකොට මේ භෝගයටත් එක්ක පොළවේ තිබිච්ච තනකොළට පොළවේ තිබිච්ච අනෙකුත් හානිකර ඇට જાති අර වතුර උරාගෙන පැලවෙනවා. පැලවෙනකොට ගොවියා ගිහිල්ලා ඒ භෝග පැලේ ඉතුරු කරලා තනකොළි ගලවනවා. ඒකට කියනවා අතුරු යත් ගන්නවයි කියලා. කොයන් පඩකොළි තැනේදී නෙලනවයි කියලා කියනවා. තනකොළ නෙලීම කියලා කටයුතුකුත් කියනවා. එහෙම නොකළොත් ඒ භෝගයට තරඟකාරීව පැලවෙන මේ පැල තනකොළ අර පොහොර ටික උරා ගන්න. අර අවුව ටික උරා ගන්න. අර වතුර ටික උරාගෙන භෝගේ වහගෙන පංචද භෝග බැලේ යටපත් කරගෙන මේ තනකොළ ගොන්නක් වදිනවා. මේක නෙවෙයි ගොවියගේ මනාපය. ඒ වෙලාවේදී භෝග බැලේට රණ්ඩුවක් දීලා තරඟයක් දීලා අභියෝගයක් දීලා අනික් පැලේ යට කරගන්න පුළුවන් ශක්තියක් නැහැ. මේ කෘෂිකර්මයේ උගන්වනකොට කියලා දෙනවා. මේ තනකොළ වශයෙන් එහෙම නැත්නම් මේ ආක්‍රමණයක පැල ඉතාම ඩිංගිත්ත පොරල ලැබුණත් බොහොම ජයට වැවෙනවා. ඉතාම ඩිංගිත්ත කව වැටුණත් බොහොම වැවෙනවා. ඒ ජීංගිත වතුර දෙනුනත් එයාට ඇති. භෝගපලයේ සුඛකෝ. ඒක හොඳට වතුර දුන්න හොඳට අවෝන හොඳට ඔවරෝ. ඉතින් එයා හිමීට බැනකොට අරයා පොළොව වහගෙන ඉවරයි. ඒසොට ගොවියර කවදාකවත් සරුවට සන්නක් වෙලා බැරි නිසා මේ අතුරු යත්‍යයම තනකොළ නෙලීම වල් ඉදිරීම කරලා භෝගපලයේ ඉඳ නුදුන්නොත් අන්තිමට සරු තනකොළ බීමක් ඉතුරු වෙනවා. ඒ නිසා ගොවියා දැන් මම මහන්සි වෙලා ඉන්නේ. මොකද දාලා තියෙන උඹට පුළුවන් නම් වැවියක්. නැත්තම් නිකන් හිටපන් කියලා අභියෝගේ බාර දුන්නොත් භෝගෙටම ඒ භෝගේ ඒ වෙලාවේදී සුපාරි වැඩි. සුකුම වැඩි. බොහොම බොළඳ වැඩි. කට නැගින්න බෑ. අන්නේ වෙලාවේදී තනකොළ පැලේ ගලවන්න ඕනේ. භෝග පැලේට එතකොට සැරයක් සමහර දේශරයක් කලාතුරකින් තුන් සැරයක් මේ තනකොළ ගැලවට පස්සේ භෝග පැලේ අතු ඉතිරි අතු ඉතිරි වැඩුණාට පස්සේ ආය තනකොළ ආවට හානි කරන්නේ නැහැ. ඊට පස්සේ ගොවියා ආයෙ තනකොළ ගලවිලා නතර කරන්නත් ඕනේ. මොකද ඊට පස්සේ තනකොළ ආවට බහුල වශයෙන් භෝග පැලෙන් යාය වහගෙන ඉවරයි. අන්නේ අවස්ථාවක් දෙකක් ඒ අතුරුයක් යෑම තනකොළ ගලවීම නෙළුම කරලා දුන්නේ නැත්නම් භෝග පැලේ පරිදිනවා. එනි සාමාන්‍ය ඔය ගොවිචම්බක් කරනකොට ගොවියා මේ ටික කරලා දෙවිලිය තමයි බොහෝ විට ඒ නෙලන වැඩ කරන්නේ. ඒ ගලවල දාන්නේ මොකද ඔය ඉවසිල්ලෙන් කරන්නේ. භෝග පැලේ ඉසුරු කරන්න ඕනේ, තනකොළ පැලේ ගලවන්න. ආයශරයක් ගිහිල්ල වල එක සැරයක් කරලා හරියන්නේ ආයශරයක් කරනවා. <coughs> කලාතුරකින් තුන් සැරයක් කරන්නේ. එන්නේ මේකට යුත් නොකලොත් භෝගේ යම් විදිහකට බාල වෙනවා. කිරෙන් බාල වෙනවා වගේ. එහෙම වුණොත් යෝගා ඒ ගෝවිය යොදන පොර වතුර අවුව ටික අර හානි කර පැලෙට තමයි යන්නේ. ඒ නිසා මේ භාවනා ජීවිතයේදී අපි මේ තද බල ගුරුත්වාකර්ෂණයට අහු වෙලා කාමෙම ගත කර කර ඉඳලා ඒකෙන් මේක උස්සන්න හදන වෙලාවයි. අපි ගියොත් හසන්තරාවක යනකොට ඒ හසන්තරාව ධවනපතේ දිගේ දුවලා දුවලා දුවලා දුවලා වේගය ආපු වෙලාවේ ඒක පොළොවෙන් උස්සන්න හදන වෙලාවේදී හැම කෙනාම ප්‍රතිතද කරගත්තේ නැත්නම් ඒ කැබින් එක වැඩ කරන ඒ ස්ටාෆ් එක කට්ටියක් කියලා හරියට ආසන අරගෙන වාහනේ සමබර කරලා දුන්නේ නැත්නම් කැප්ටන්ට බෑ උස්සන්න. ඒ නිසා යා කියනවා දැන් ලෑස්ති වෙන්න. මේක දැන් ඝන පොළවේ දුවපු යානය වාත ස්තරයකට තරලයකට නංවන්නයි හදන්නේ. ඒ තද වේගයක සිද්ධ වෙන්නේ. තාමත් සූක්ෂම සමබර භාවයක සිද්ධ වෙන්නේ. නිසා සියලු දෙනා සහයෝගය දෙන්න පරිතද කරන්න ඒ කැබින් ගෲප් එකත් ඒ අවස්ථාවත් ඇවිල්ලා පාටි වෙනවා. ඊට පස්සේ තමයි මේක ආගිරි ගාගෙන ඔලිවේ කැටි කැටි දුව දුව වාහනේ වාහනේ උසෝලා ගන්න. ඒ වගේ තමයි මේ භවනා ජීවිතයක එහෙම නැත්නම් මේ කාමභෝගී ජීවිතයක ගත කරලා ඉඳලා මේක උස්සලා ඒ වාතලයකට එහෙම නැත්නම් ආධ්‍යාත්මික තලයකට එහෙම නැත්නම් ආගමික තලයකට ඔසවා ගන්න වෙලාවේදී ඒ කෙනා සුත්ත මේ වශයෙන් අනුග්‍රහ විලමදි සාකච්ඡා අනුග්‍රහයත් අවශ්‍යයි. ඉතින් මෙතෙන්දී අඳු කරලා දුන්නත් තරක් නැහැ කියලා මං හිතනවා. හුඟක් වෙලාට කියන අර උසගත්ත වාහනේ ආයෙ බිම තියාගන්න. ජී ජීවිතය කියන්නේ ඔන්න ඔකට. ඔය අමාරුවෙන් ආංගිරි ගාලා උස්සගෙන ගිහිල්ලා දැන් ටිකක් මහන්සි කියලා ආයෙ වෙම තියෙනවා. ඊට පස්සේ ආයෙ තටවන්න ඕනේ අර තරම් වේගයක් අරගෙන කරා. මේකට අපි කියනවා හොදෝද මඩේ දාන. ඉතින් අපිට හම්බෙලා තියෙන මේක නම් ජීවිතේ අපිට වෙන කරන්න දෙයක් නැති නිසා අපිට යම් දවසක සංවේගය පහළ වෙනකම් යම් දවසක මේ කෑව ඇති කියලා හිතනකම් මේ සාකච්ඡා අනුග්‍රහයයි ධම්මසවන අනුග්‍රහය දිග කරන්න ඕනේ ඊගාවට බලාපොරොත්තු වෙන මේ සමාධි අනුග්‍රහිතයේ ගත්ත දේ දකින්න. එහෙනම් මෙතන කාටවත් සමාධිය නොලැබිච්ච කෙනෙක් නැහැ. 90කට වැඩි පිළිතුර හම්බෙලා තියෙනවා. නමුත් හම්බෙච්ච දේ රකින්න බෑ. ආයසරයක් ආශාන්තරව බාලා හතියරලා ආය උස්සන්න හදන. ඒක කියනවා මේ ගිනි ගන්න දාන්න කියලා ඉස්සර ගිනි පෙට්ටියයි ගිනි පුරයි තිබුණේ නෑ. ඊදණු දෙකක් එකට උල්ලා තමයි ගින්දර ගත්තේ. ඉතින් ඒක අත් දෙක කර වෙනකන් කොර වෙනකන් අතුල්ලන්න ඕනේ ලීයක ලීය තියලා ලී දණ්ඩ රත් වෙන්නේ. ඉතින් හොඳට රත් වෙච්චලා අත් දෙක රිදෙනවා කියලා පැත්තක තියලා ආයෙත් උල්ලන්න ගියාට ඉස්සෙල්ලා රත් වෙච්චකින් ගුණයක් ලැබෙනවා. ඒ නිසා ඒ සාකච්ඡානුග්‍රහිත ධම්ම ශ්‍රවණ අනුග්‍රහිත දීලා යම් කෙනෙක් කියනවා මට සමාධිය ආවේ නැහැ. මට එන්නේ නැහැ කියලා ඒකට හේතුව අර හොද හොද මඩි දෙමිට තමයි. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? යාට තේරෙන පටන් ගන්නවා මේක මට උපයන්න තේරෙනවා මට මේක රකින්න ගන්න. ඉතින් අන්තිමට සාකච්ඡා කරලා බලනකොට පේනවා බුදුහාමුදුරුවෝ ඔය ක්‍රමයටම තමයි කියන්නේ. උපතිලා දවස් ගානක් ඇතුළත වත්මගුල දවසේ ළඹ ගහ උඩට යන තරම් සමාධියක් තිබ්බා. ඊට පස්සේ ගී කිය අතෑරියාට පස්සේ ආය ආලාර කාල මුද්දකාරාම පුත්‍ර කියනකොට හත්වෙනි ධ්‍යානෙ අටවෙනි ධ්‍යානෙ ලැබුවා. ඊට පස්සේ අර දුෂ්කර ක්‍රියා කරන කාලේ සම්පූර්ණ අනිත් පැත්තට ගියා. නිවන් නැගන දවසේ තමයි තීරුම් අරගත්තේ අය දැන් මෙච්චර කලින් ලබාගත් සමාජයට මම මොකක්ද ඒකේ වෛර කරලා තියෙනවා. ඒක මම දාගෙන තියෙනවා. ඒ ඒක තියෙනකන් අට මේ විද්‍යා ඥාන පහළ වෙන්නේ නැහැ කියලා මේක සමබර වීම උන්වහන්සේට සාකච්ඡානුගයිත නෙමෙයි සිද්ධ වුණේ පෙරගෙන ආපු කුසලයේ නිසා. ඉතින් අන්නේ වයිදී ඒයි. විචල්්‍ය සාධක සමබර වෙන්න සාකච්ඡාව හරි වැදගත්. ඉතින් ඒක නිසා සාකච්ඡාවේදී වෙන්නේ Taman ඊට ඉස්සෙල්ලා හදාගෙන තිබුණු ඒ ඒ පුංචි පුංචි කැලී ටික එකලස් වෙනවා. එක පාරට පෙළ ඇඳිලා නිකන් බල රේඛාව හරි ගිය ගමන් බල සම්ප්‍රේෂණයක් සිද්ධ වෙනවා. බල රේඛාව එකලස් වෙන්නේ නැති තාක්කල් බල සම්ප්‍රේෂණයක් වෙන්නේ නැහැ. ඒ නිසා සාකච්ඡාවලදී පුදුම විදියේ සතුටක් එනතම් පුදුම විදියේ පෙළගැස්මක් පුදුම විදියේ Java කැවීමක් සිදු වෙනවා. සමහර වෙලාවට කවුද වහන ප්‍රශ්නකට කවුද දෙන උත්තරකින් තමයි උත්තර ලැබෙනවා. එහෙම නැත්නම් මේක අහන්න හොඳද නරකද කියලා දන්නේ නැති ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. අහපු ගමන් ඒකෙදී පුදුමාකාර අලුත් දේවල් මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ධර්ම සාකච්ඡා අනුග්‍රහිතය මේ භාවනාදි ක්‍රියාත්මක වෙන්නේ ඥානගතික චෛතසිකයක් විදිහට ඒකට මීමන්සා නුවණ කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රඥා බල ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන් සඳහන් වෙනවා. ධම්ම විචේ සම්බොජ්ජංග විතර සඳහන් වෙනවා. සම්මා දිට්ඨිය වශයෙන් මුත් නැගලා එනවා උඩට. එතකම්ම අවශ්‍ය කරන අඩුම කැඩුම තියෙනවා. තමයි ළඟ පින තියෙනවා. තමයි ළඟ උපකරණ ටික තියෙනවා. ඒක පෙළ ගැහෙන්නේ නැති එකයි වෙන්නේ. පෙළ ගැහෙනවා ආයෙ කැඩිලා. ආයෙ පෙළ ගැහෙනවා ආයෙ කැඩිලා. ඉතින් මේක ලක්ෂ වාරයක් වෙනකොට තමයි Taman දැනගන්නේ. මේ කැඩිලා ගියාට ස්ථිරහානියක් වෙන්නේ. ඒ වෙලාවේ තටමැව්වට හරියන්නේ නැහැ. කරබන ඉඳලා ආයෙසරයක් කරනකොට හරියන්නේ ඉඳී. ඒ නිසා කැඩුනායි කියලා Taman අබහුවිය පුද්ගලෙක් අතපල්ලේ වැටිච්ච කෙනෙක් චීදීනසා ගන්න වහගන්න ඕන කමක් නැහැ. ඉන්නේට කරබනදලා ආයශරයක් කරන්න ඒ කිනා තුල අර ආත්ම ශක්තිය ඉතුරු වෙනවා. ඒක මේ ධර්ම ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවේ තමයි පණ ගහලා ඉන්නේ. මට මතකයි මම භාවනා කරන කාලේ මම අසුරකට ගොඩ දෙනෙක් වැඩි හිටියෝ මට වැඩි ගොඩක් වැඩි හිටියෝ කතාව ගිය හුඟක් වෙලාට ඉංග්‍රීසි මාධ්‍ය මට ඒකකොට තේරෙන්නේ. හැබැයි මට හොඳට තේරෙනවා කොහොම හරි කරලා මේක ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් ඒ කියන දේශන අහුම්කම් දෙනකොට මට එච්චර ලාභයක් උනේත් නැහැ. මට ත්‍රිපිටක දැනුම තිබුණෙත් නැහැ. උගාක් මට හේතුනේ සාකච්ඡා. ඉතින් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. උගාක් වෙලාවට ඒ සභාවේ හිටියේ බටහිර ඇත්තෝ. උගාක් වෙලාවට ඒ සභාවේ හිටියේ අන්‍යාගමිකයෝ. නමුත් මට කල්යනෝට තියෙන මේ අන්‍යාගමක උනත් බටහිර උනත් ප්‍රශ්නේ මගේ ප්‍රශ්නමයි. මම තාම භාවනා කරලත් නැහැ මම තාම ඉස්සරහට ගිහිල්ලත් නැහැ නමුත් මගේ ප්‍රශ්නේමයි. ඉතින් මට හරි පුදුමක් පුදුම හිතුණා මං හිතුවේ ඒගොල්ලෝ වෙනමම ලෝකෙන් ආපු කට්ටියක් ඒගොල්ලන්ට වෙනම ප්‍රශ්න වර්ගයක් ඇත්තේ මට වෙනම ප්‍රශ්න කියලා. ඔක්කොගේම ප්‍රශ්න. ඉතින් ධර්ම සාකච්ඡාවකට ওই ප්‍රශ්නයක් ඉදිරිපත් කරනකොට ඒ ප්‍රශ්නේ මගේ කියාගත්තත් කවදාකවත් ඒක ධර්ම සාකච්ඡාවක් ඒක මේ මානව ප්‍රශ්නයක්. මං හරහා ඉදිරියපත් වෙනවා. ඉදිරියපත්ලා විසඳෙනකොට ඔක්කොමලා බෙදා ගන්න. නමුත් අපිට තියෙන පෞද්ගලිකත්වය කියලා එකක්. ඒ නිසා සමාජයට ප්‍රසිද්ධ ප්‍රශ්නහන්ට ලැජ්ජයි. එතන මේ මගේ ගතිය, මගේ චාරය, මගේ චර්යාවනකින් එළිවෙයි කියලා හරි පැකිලෙනවා. ඉතින් ආධුනිකයාගේ ගති කොහොමද තියෙන්නේ? මොකද භාවනා කරලා අපි මේ සියල්ල කැප කරලා ආවට පස්සේ මේ පුංචි පුංචි කාරණා නිසා මේ සුද්ධිය නැත කරන්න හොඳ නැහැ කියලා ටිකක් භාවනා කරපු අය. නැත්නම් භාවනා ඉදිරියට ගිය කට්ටිය අනුන් ගැන හිතලා හෝ එනිකන් තමන්ට වෙන දහන්න බැරි ප්‍රශ්න බොහොම විෂදව ප්‍රශ්න කෙරුවට පස්සේ අර ප්‍රශ්න නොකරන අය ප්‍රශ්න කරන්න ලැජ්ජ වෙන අයටත් උත්තර ලැබෙනවා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ හරි රුණන්දු කෙරුවා අපි ධර්ම සාකච්ඡාවලට. එතකොට කියනවා සර්වඥාන්සේ ඈත පළාතක එක ගෝලෙක් සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ ඉන්න පුළුවන් මොක්කල්ලාන සාන්දින කවුරු හරි කරන්නේ මේ පළාතට ගිහිල්ලා එතන ඉන්න කුල දරුවන් ටිකක් පැවිදි කරනවා. පැවිදි කරලා ඒගොල්ලන්ට පුළුවන් තරම් කියලා දීලා ඒගොල්ලෝ අඬ ගහන යනවා ਸਰවඥාන්සේ දකින්න. මේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ මුන්නාංශගේ දේ තමයි කියන්නේ කියලා. ඉතින් අර ඉස්ලාම අර ගිය පිරිස බුදුන් දැක්කහම හරියට ගෞරව සම්ප්‍රයුක්ත බයක් එනවා. එතකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ අර ගුරුහාමුදුරුවෝ මොකද කරන්නේ අර ගොල්ලන් නිතරම අහන සුදුසු ප්‍රශ්නයක් බුදුහාමුදුරන්ගෙන් අහනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මෙහෙම අලුතෙන් පැවිදිච්චෙනකොට මෙහෙම හිතක් ආවොත් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද ඒක කරන්නේ? ඉතින් බුදුහාමුදුරුවෝ දන්න මේ අහන කෙනාගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ. එයා එනකොට ඒක ඉක්මවලා ගිහිල්ලා මේ අහන්නේ අර ආධුනිකයට පාර පෙන්නනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුල ඉඳලාම සුද්ධ කෙරුවට පස්සේ අන්තිම සූත්‍රයක් වඩපත් වෙනවා. අරහාව ඉන්න කට්ටියට ඉබේම තමන්ගේ කෘත්‍ය සම්පාදනය වෙනවා. ඒ නිසා මේ මම මේ මේ මගේ වාසියටයි මම මේ කතාව කියන්නේ. ඉස්සර මං කෙරුවේ පුද්ගලිකව එක එකන හම්බෙලා කමටහන් සුද්ධ කරලා. jigට කතා කරනවා. දැන් අවුරුද්දක් විතර කවදාකවත් පුද්ගලික කමටහන් නැහැ. ඔක්කොටම කියන පොදුයි ප්‍රශ්න අහන්න. එතකොට අහන කෙනාටයි ඇහෙන කෙනාටයි ඔක්කොටම වැඩේ විසදෙනවා. ඒ මුලින් මුලින් නිස්සන්නට වටන් ගන්නකොට නඩු යන තරමට කේන්ති කියන්නේ. අපි මෙච්චර දුර ආවේ මේ පුද්ගලිකව හම්බෙලා කටයුතු කරන්නයි අයි එහෙම කරන්න නැති කියලා. ඉතින් කියන හොඳයි මේක බලලා මේකේ හරිය නැති ප්‍රශ්න ටික අන්තිමට අහන්න කියලා සාකච්ඡා කරලා දැම්මා. පස්සේ අහන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ පොදු ඔක්කොම අපි එකම අම්මගේ දරුවෝ වගේ. එක බත්තලිය කන මිනිස්සු. ප්‍රශ්න ටික එළියට ගමන්. ඒ හංගන එකත් කෙලේශයක්. අපේ ප්‍රශ්නයක් මේක මගේ ප්‍රශ්නයක් කියලා ඉදිරිපත් කරන්න බැරි එකක් කෙලෙසයක්. ඒ කෙලෙස් රකින්න ගතියයි මේ කෙලෙස් අයින් කරන ගතිය එකට යන්නේ. ඒ නිසා ධර්ම සාකච්ඡාවේදී ඒ මතු කරලා දෙන මතු වෙන වාතාවරණය බුද්ධ ජනස නිතර අගය කරලා තියෙනවා. ඒක විමසුන් නුවණට ලක් වෙනවා. ඒක හරියට කියනවා නම් පරියංක භාවනාවේ සක්මන් භාවනාවේ ගත්තොත් භාවනා කරන නොකරන ඔක්කොමලා දකින්නේ පර්යංක භාවනා විතරයි භාවනාව සක්මන නිකන් කාලේ නාස්ති කිරීමක් ඕක නෙවෙයි භාවනාව කියන්නේ භාවනා කරන ඇත්තක වාගෙන අතක් උඩ අතක් තියාගෙන ඉන්නේ ඒ නිසා ඕනම කෙනෙක් පර්යංක භාවනාවට සාපේක්ෂව සක්ම භාවනාව අව탁සිරු කරනවා මේ සක්ම භාවනාව තමයි හොඳට බලය වීරිය යව කවලා ශරීරය සමබර කරලා හිත සමබර කරලා පර්යංකෙට සකස් කරලා දෙන්නේ නිසා ධර්ම දේශනේ ධර්ම ශ්‍රවණය පරියංක භාවනාවක් වගේ. ධර්ම සාකච්ඡාව සක්මන් භාවනාවක් වගේ. හොන්දට අවසල ගන්න. එහෙම නැත්නම් අපි චෛසික දෙකක් තියෙනවා විතක්ක ਵਿਚාර කියලා. විතක්ක චෛසිකය කියලා කියන්නේ අවශ්‍ය ආරවණට හිත නංවනවා. අපිට ශබ්ද තියෙනවා, වේදනා තියෙනවා, හිතවිලි තියෙනවා, ආනාපාන තියෙනවා. අපි ඒ වෙලාවට අපේ වැඩි ගෞරවය මූල කර්මස්ථානයේ වෙන ආනාපානටම හිත නැංවීමට අපි කියනවා අපි විතක්කේ ආනාපානටයි මේ වෙලාවේ යොදවන්නේ අනිත් දේවල් ගණන් ගන්නයි කියන්නේ. ඉතින් එහෙම පුරුදු කරගත්තට පස්සේ වැඩි ආයාසකින් තොරව විතක්කේ ආනාපානට නංව ගන්න පුළුවන් ගතියක් එනවා. සමහරට මෙනෙහි කරලා සමහර වෙලාවට අදිස්ථාන කරලා එහෙම කරගෙන ගියාට පස්සේ ඒ විතක්ක චෛතසිකය વિચાર කරන්න ඕනේ. ඔබ දැන් කොහොමද දන්නේ ආනාපානෙ ඉන්නවා කියලා? ඔබ ඉන්නේ සද්දක නෙවෙයි කියලා කොහොමද දන්නේ? මොකම දන්නේ මේක හිතවිල්ලක් නෙවෙයි කියලා. මොකම දන්නේ මේක වේදනාවක් නෙවෙයි කියලා. කොහොමද දන්නේ මේ ආනාපානෙ ඉන්නේ අරක නෙවෙයි කියලා කියලා එයා පොඩ්ඩ අවුස්සලා එයාගේ කට උත්තරයක් ගන්නවා. එතකොට එයා කියනවා නෑ නෑ හිතවිල්ලක් නම් මම මේ උස්ම වදිනකොට සීතල උණුසුම තේරෙන්නේ නෑනේ. හිතවිල්ලක් කියන්නේ මනෝ විකාරයන්නේ. වේදනාවක් වෙනවා නම් නාසිකාග්‍රේ වේම විතරක් වෙන්න බෑනේ. ඒ නිසා සද්දයක් නම් කනේනේ ඇහෙන්නේ නෑ මට හොඳට ඌරුයි. මේ නාසිකාග්‍රේ මේ සීතල මේ උණුසුම මට තේරෙනවා කියලා. ආයෙත් උඩ දන්නවා එයා දැන් විචාර බුද්ධියක් තියෙනවා මේ අරමුණ කියලා දන්නා විතරක් නෙවෙයි අරමුණෙ පිටගිල නැහැ කියලා දන්නවා. එතකොට යාට මතක් කරලා දෙනවා දැන් කොහොම දැන් ආනපානේ ඉන්නවා වේදනාවක් හිතවිල්ල සද්දයක් නෙවෙයි කියලා දන්නවා. දැන් මේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කළා අල්ලන්න පුළුවන්. ඒක කියන මට ආනාපානෙත් නෑ යන්න පුළුවන්. නමුත් මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා දන්නේ නැහැ. එතකොට කියනවා දැන් අර ඉස්සලා තිබුච්ච ඒ විමසුන් නුවණ වගේම නුවණක් දාලා විචාර බුද්ධියක් දාලා බලන්න. මේක ආස්වාසය කියලා දැනගත්තට මදි. මේක ප්‍රසවාසය නෙවෙයි කියලා දැනගන්න. නැත්තම් කොහොමද මේක වෙන් කළ ගන්න? ඊට පස්සේ තමයි දැනගත්තා දැනගත්තත් ඔන්න ආය යනවා හිත ප්‍රසවාසයට. එතකොට ප්‍රසවාසය මේක කියලා දැනගන්නා වගේම ඒක ආස්වාසය නෙවෙන බවත් දැන ගැනීමට කරන මෙහෙවීම ටිකක් සජීවි. ටිකක් කර්මන්‍යයි. ටිකක් මෙහෙवला තියෙනවා. අන්න ඒ වගේ විචාර බුද්ධියක් විමර්ශන නුවණක් නැත්තම් කොච්චර දෝ කාලයක් භාවනා කරන්න පුළුවන් ඇහුවොත් යාට කතා කරලා මේ මොනවාරි සිද්ධියක් කියනවා මට මේකෙදි මොකද කරන්නේ එතකොට තමන්ගේ හිතේ ආනාපානද නැද්ද කියලා ඇහුවොත් සපෙල උත්තර දෙන්න බෑ ඉතින් කොච්චර භාවනා කරත් අනිත් කෙනාට කිසිම හැඟීමක් ගන්න බෑ කොතනද මෙයා ඉන්නේ කියලා කිව්වොත් මම ආනාපානේ තමයි ඉන්නේ දැන් මේ ආශ්වාසය ආශ්වාස වශයෙන් දන්නවද ප්‍රශ්වාසය ප්‍රශ්වාසයෙන් දන්නවද කියලා අවුරුදු සමාඩ 20 භාවනා කරලා තියෙනවා දෙක වෙන් කරගන්න බෑ අරකයි මේකයි එකම මල්ලේ දාගෙන පිටිගේ බලා මල්ල වගේ එකකවත් වටනකමක් නැහැ. හැබැයි අවංකව භාවනා කරලා තියෙනවා මේවා වෙන් කරලා කියන්න සහ වෙන් කරලා දකින්න. ඒ අර මීමන්සා නුවණ විමසන නුවණ යොදවන්න මේ ප්‍රශ්න ඇහිල්ලෙන් තමයි. ප්‍රශ්න සාකච්ඡා කෙරෙන්නේ. තොරතුරු තිබුණාට බෑ ඒවා නිසිතනට ඒ දේ අඩු කරගන්න බෑ. අඩු කෙරුවට පස්සේ තමයි ඒ තමයි කියන එකේ වටිනාකමක් කියන්නේ. ඒක තමයි sannivedanayak වෙන්නේ. ඒකට සාකච්ඡාව ඉතා වැදගත් වෙනවා. ඒ නිසා මේ කමඨාන් සුද්ධ කිරීමද කියන්නේ ධර්ම සාකච්ඡා කියලා. ශාසනයේ කමඨාන් සුද්ධ කිරීම කියන්නේ ධර්ම සාකච්ඡා කියලා. ඒක පොදුවේ කරන්නත් පුළුවන්, පෞද්ගලිකව කරන්නත් පුළුවන්. ඒ නිසා යම් ප්‍රමාණයකට භාවනා නොකරපු කෙනෙක් එක්ක කමඨාන් සාකච්ඡා කරන්න බෑ. ඒකෙන් භාවනා කරලා අදාළව කතා කරන්න බැරි කෙනෙක් එක්කත් සාකච්ඡා කරනකොට වැඩක් වෙන්නේ. ඒ නිසා ඒ බුදු බණ්ඩේ ශාංශ කියනවා ඒ සඳ ගොඩාක් කල් මේ කමටහන් දීලා දැනට ගාත් අලතුන සාංචනම ඒ ශාංශ කියනවා පුද්ගලයා හතර දිනකට මට බෙදන්න පුළුවන් බණ කොට හොඳට ඉරිසිතු ඒක අහලා ඒක ක්‍රියාවත් කරලා හරියට මූල කර්මස්ථානේ අල්ලගෙන ඒකට මෙහිද යොදවලා ඒ මූල කර්මස්ථානේ මේ පිම්බීම මේ හැකිලිම නැත්තම් මේ ආශාස මේ ප්‍රසවාස මේ මම මේ දකුණ කියලා හරියට මේ වෙලාවේ මෙනේ කරලා වැටෙන දේ පැහැදිලිවම කියන්න පුළුවන් යෝගාවචරය. මම වම තිනකොට මම වම කියලා මෙනේ කරා මට වම් පායේ මෙන්න මේ මේ ලකුණු වැටුණා. ඊට පස්සේ දකුණ තිනකොට මම දකුණ බව දාන්නවා වම නෙවෙයි බව දාන්නවා. දකුණ කියලා මෙනේ කරා ඒතකොට දකුණ මේ හම්බුනායි කියලා එහෙම කාට හරි හරියට බණ අහලා කරන්නත් කරලා කියන්නත් දන්නවනේ යට වැඩිකල් භාවනා කරන්න වෙන්නේ බොහෝම ඉක්මනට අදාළ પરමාර්ථයට යනවා. බොහොම ඉක්මනට වැඩ ඉවර කරනවා. තව සමහරක් ඉන්නවා ඇත්තට අවංකව බනහනවා. දුවට හිතේ තියාගෙන ඉන්නවා. සමහරට හරියට කරනවා නමුත් මේකයි කියන්න ඕනේ කියලා දන්නේ. අපට අසුද්ධ කරන්න ආපුවාම කියනවා ඒ ධාරාවේ වරුසාවක් තිබුණා, පහුවෙන්න මට ගමනක් යන්න තිබුණා, බඩේකක් කොහොමද තිබුණා, අල්ලපු ගෙදර ළමයා ඇඬුවා. රේඩියෝ එකක් දාලා තිබුණා, නාටියයි බල්ලයි කතා ගොඩාක් කියනවා. ඊමණට කියන්න ඕනේ ඕකට නෙවෙයි අපි හම්බුනේ උඹේ හිත මූල කර්මත්තාන ගියා කර්මත්තානේ මොකද්ද ඒකට හිත ගියාද මෙනෙහි කරාද මොනවද වැටහුණේ? ඒකට ගොඩාක් යාට හරස් ප්‍රශ්න අහලා තමයි උත්තරේ ගන්න. ඒ ඒ කිනාට වැටෙන්නේ මේ මට කොනහනවා. මට රිදවන්න හදනවා වගේ. මට මේ අයනු අයනු කියලා දෙන්න හදනවා. මට මොන්ටිසෝරි පන්තිට ගෙනියන්න හදනවා වගේ කියලා හිතෙනවා. කවදා හරි ආයක තේරුම් ගත්ත දවසේ උතුම ඉක්මනට මේක හරියට තේරුම් ගන්නවා. තව කට්ටියක් ඉන්නවා ඒ භාවනා කරනකොට දෙන උපදේශ ටික හරියට අහන්නෙත් නැහැ. ඒ වගේම ඒක හරියට කියලා දෙන්න දන්නෙත් නැහැ. ඒ පිළිසෙට හරියට වෙහෙස ගන්නවා. එයාට කියන්න වෙනවා මේ කියන දේ පිළිසිතු අහගන්න. අහගෙන ඉවරලා වැරදිච්ච ගැනීම පැත්තක තියන හරිය වෙලාවක තමන්න මොකද්ද උනේ කියලා තමන්ගේ පූර්ව නිගමන මේක හරි වැරදි මනින්න යන්නේ නැතුව වෙච්ච හැටි කියන්නේ. ගා කල්ලා තව කමාරක් ඉන්නවා භාවනා මධ්‍යස්ථානට එන්නේ ගෙදර වහලෙ තෙමනේ ඉඳලා. මේක හොලිඩේ කැම්ප් එකකට ඇවිල්ලා කයිවාර කෙලකල ඉන්න පුළුවන් කට්ටිය ඉන්න කම බණ කන්ට අහන්නෙත් නැහැ. කමටහන් සුද්ධ කරෙන්නෙත් නැහැ. තේරෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ගණන් ගන්න වටින. ඒගොල්ලගෙන් තමයි ස්ථාන වලට හුඟක්ම බාධා තියෙන්නේ. මේ කියන කීසි නියත පද්ධතිය රකින්නෙත් නැහැ. මොන කරන්න දෙයක් නැතිවමට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ හරියටම දන්න හරියට කරන එක නෝනෙත් ඇයත් හරියටම දවස් දෙකේ යනවා. හරියට කරලා කියන්න බැරි එක නෑ හරියට කරලා කියන්න හරියට මේ උපදේශ නොලැබිච්ච එක නට තමයි කමඨාන් සුද්ධ කිරීම සහ ධර්ම සාකච්ඡා ගොඩක් උදව් වෙනවා. ඇත්තටම බැලුවොත් ජනගහනේ වැඩි හරියක් ඉන්නේ එතන. ඒගොල්ලන්ට කියනවා පළවෙනිම හරියට හදාගෙන හරියට කමඨාන් තේරුම් ගන්න කියන එක නේන උග්ගටි තඤ්ඤය කියලා. උඩින් නෝක කලයක් වගේ වතුරක් කරපුවම අල්ලනවා. විපංචි තඤ්ඤය ඉන්නවා ඒකට ටිකක් කියලා දෙන්න ඕක නෙවෙයි මම මේ ආන්නේ මට මෙන්න මේකයි දැනගන්න ඕනේ කියලා සැරයක් දෙසරයක් ඔක්කක් අයින්කොට දැනගන්න. ඊට ඉන්න ඤෙය්‍ය කියලා જાතියක් කීවතාවක් කියලා දෙනවා. නැවත නැවතත් ඒ කද්දාකත් වෙහෙස ගන්නත් තරකයි. උත්සාහ කරන්න ඕනේ. තව ඉන්න පදපරම කියලා જાතියක් ඒගොල්ලෝ කදාකත් නියාත්ම ජීවන් දකින්නෙත් නැහැ. ඒත් පස්සේ නිවනට උදව් වෙනවා. ඉතින් මේ සාකච්ඡාව ඕන වෙන ගොඩක් වෙලාවට විපඤ්ඤිතඤ්ඤෝ ඤේය කියන පුද්ගලෙන් දෙපොත්. ඉතින් අපි සාමාන්‍ය බුද්ධ ජයන්තිට ඉස්සලා අදහස තිබුණේ දැන් ඔය උග්ගට සංඥා විපඤ්ඤිතන්නේ නැහැ. දැන් ඉන්නේ නෙය්‍ය කට්ටිය නෙවෙයි පදපරම කට්ටිය විතරයි නිසා මේ කාලේ නිවන් දකින්න බෑ. මේ භාවනා කළ වැඩක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් ලබන්න බෑ. භාවනා කරන්න යෝගාවචරණය කමටහන් දෙන්නවා ලෝකේ කවුරක්වත් නැහැ කියන තරමටම මේක සම්පූර්ණ විසිකොල්ල දාලා තිබේ. දැන් මෑත අවුරුදු 30 40 ඇතුළත බඩහිර සුද්ධ කියන්නේ ඕය කමඨාන් සුද්ධ කිරිල්ල කමඨාන් දීම සහ භාවනා කිරීම අරණ්‍යගත භික්ෂුන් වහන්සේලාට පමණක් සීමා වෙච්ච යුගයේ ඉඳලා අද මේ মালටි ටාස්කින් කරන ගොඩාක් කාර්ය බහුල ගියන් අතර පත් වෙලා තියෙනවා. ඒකට ඔයගොල්ලෝ සාක්ෂි. මුළු ත්‍රිපිටකේ මේ දැනගන්න ඕනේ භාවනා කරන්න පැවිදි වෙන්න කියලා හිතාන හිටපු ලෝකෙක ඉඳලා අපි පහුගිය අවුරුදු 60 ඇතුළත ත්‍රිපිටක දැනුමක් අවශ්‍ය නෑ දෙන උපදේශ පන්ති දන්නවනම් භාවනා පටන් ගන්න පුළුවන් කියන යුගයකට අද අපි ඇවිල්ලා සම්පූර්ණ විනයගරුක වෙලා 100 100ක් සීල රැක්කට පස්සේ තමයි භාවනාවට සුදුසුෙක් වෙන්නේ කියන ඒ යල්පැනම යුගේ පන්නලා සීල අඩුපාඩුකම් තියෙනවා. නමුත් තියෙන තැනකල මම පටන් ගන්න යනවා එන්නේ මම සීලය හදා ගන්නවා කියන යෝගයක් හදාවිලා තියෙනවා. කරනවා නම් භාවනා කරන්න පුළුවන් වෙන පුංචි සමතේ වඩන එක විතරයි දැන් කාලේ විපස්සනා කරන්න බෑ කියලා ඇත්තකට දාගන්න. ආසනය අද සමත විපස්සනා දෙකම කරනවා. මේ දෙයට පුළුවන් උනේ මොකද්ද මේ භාවනා කරන අය අතරතුර තියෙන මේ සාකච්ඡාව හරහා. ඒ නිසා සාකච්ඡාවට පරයන්කේට වගේම සක්මණට ධෛර්යයක් උනන්දුවක් දෙන්න වගේ ධර්ම සාකච්ඡාවක් අපි මම කැමැති අදාළ වෙයි කියලා හිතලා සරුවචනanse වැඩ ඉන්න කාලේ මෙච්ච ධර්ම සාකච්ඡා දෙකක නිදර්ශනකට හර පාණ්ඩ ඒක කොච්චරක් මණිකාරලා දෙන්න වගේ ඉල්ලමක් මතු කරලා දෙන්න වගේ භාවනා කරන යෝගාවචරයට උදව් වෙනවා කියලා පෙන්නනවා. එක සූත්‍රයක් තියෙනවා යෝගාක් ලාඩමන් ධර්ම දේශනාවලදී උද්දුත කරනවා මාළුක්‍ය පුත්‍ර සූත්‍රය. ඒකේ තියෙන සංයුත්ත නිකාය සලායතන සංයුත්තේ ਸਰවචනාචි ඉදිරියටපත් වෙනවා වයසට කියලා පැවිදි වෙච්ච මාළුන්ක පුත් කියලා වයසක එක්කෙනෙක් ඇවිල්ලා කියනවා අවසරයි ස්වාමීන් මම ඊට පස්සේ මගේ ජීවිතේ විවේක වෙලා එකලාව පැත්තකටලා බණ භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා මට ඒ උපවාසයට වැඳලා යන්න ආවේ මම කැලේට යනවා මම කරුණා කරලා කමට ආරම්භ දෙන්න ඒකට බුදුරජාණන් කියනවා දැන් කියන්න තියෙන ටික ඔක්කොම කියලා තියෙනවා. ආයෙසරක් එක එක කරනවා කමටහන් ගන්න. දැන් මේ වගේ නාකි මේ තරම් නටනවා නම් ඊළඟ ධාරි කොච්චර එන්න පුළුවන්ද කියලා. ඒකට ඒක නිකන් හරියට මේ ඔක්ක කරනවා වගේ කතාවක් කියන්නේ. කියලිවල ප්‍රශ්න සාකච්ඡාවක්. හොඳයි මාළුක පුත්ත මම මේ ආන දෙයට ඔබට ඉතින් විදිහට උත්තර දීවා. ආලෝක පුත්‍රේ මේ ඇහැට දකින්න ඕන පුළුවන් රූප කියලා જાතිය ලෝකේ තියෙනනේ වර්ණ සටහන. එහෙම රූපයක් තියෙනවා. දැකලත් නැහැ. දකිමිනුත් නැහැ. බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැහැ. චක්ක විඤ්ඤේ රූපයක් තියෙනවා. ආදිත්තං අදිත්ත පුබ්බන් නපස්සති නපස්සිසanti. නච හෝති පස්සිසanti. දැකලත් නැහැ. බලමිනුත් නැහැ. දකින්නෙත් නෑ මත්තර දකින්න වෙන්නෙත් නෑ අන්න එහෙම රූප පිළිබඳව උඹට රාගයක් හරි ප්‍රේමයක් හරි තණ්හාවක් පහළ වෙයි කියලා. මේකේ යම්මෝ චක් විඤ්ඤය රූපයක් තියෙනවා. දැකලත් නෑ දැන් දකින්නෙත් නෑ බලමිනුත් නෑ මත්තර බලන්න වෙන්නෙත් නෑ අන්න එහෙම රූප වලින් උඹට කවදා හරි කෙලෙසයක් රාගයක් ප්‍රේමයක් තණ්හාවක් පහළ වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ කියනවා යම් සද්දයක් තියෙනවා එයා කයෙන් ඇති විඳිය යුතු කවදාවත් අහලා නැහැ දැන් ඇහෙන්නෙත් නැහැ දැන් අහන්නෙත් නැහැ මත්තට අහන්න වෙන්නෙත් නැහැ එහෙම සද්ද වලින් ඔබට කෙලෙස් උපදින්න පුළුවන් මේ හිත කෙලෙ ඔබේ චිත්ත ප්‍රවෘත්ති විඥානය කෙලෙසෙන්න පුළුවන් නැත්තම් රාගයක් ප්‍රේමයක් තණ්හාවක් ඇති වෙන්න බෑ ගඳ රස පහස හිත. මේ හයම දිගේ බුදුහාමුදුරුවෝ ගෙන්චට පස්සේ මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේට ඇති වෙන සතුට මේ කෙලෙස් ඇති වෙන තාක් ඇති වෙන්නේ මේ චිත්තක්ෂණය පමණයි. මේ චිත්තක්ෂණය මම දකිමින් ඉන්නවනම් ඒ දැකීම හරහා තමයි මුළු සංසාරෙටම ඇති වෙන්නේ කෙලෙස්. ඉස්සර වෙච්ච එකව නෙවෙයි, වෙන්න තියෙන එකව නෙවෙයි, මං යමක් රූපය අධ්‍යා බලමින් රූපේ ආශ කරගෙන ඉන්නවනම් ඒ චිත්තක්ෂණේ කණෙන් කෙලෙස උපදින්නෙත් නෑ නාසයෙන් කෙලෙස උපදින්නෙත් නෑ දිවෙන් කෙලෙස උපදින්නෙත් නෑ හිතෙන් කෙලෙස උපදින්නෙත් නෑ ඒසොට ඒ බලන රූපේ උපදින්න පුළුවන් කෙලෙස් ප්‍රමාණය මෙච්චරයි කියලා දන්නවනම් එයා යෝගාවචරයි එනිසා මේ මහ විශාල පැදුරක් කරලා ලොකුවට හිතා ගන්න දේ ඉතින් හරියට අතින් අල්ලන්න පුළුවන් ප්‍රමාණයට පොට් කරලා දෙනවා ඔබ දවස පුරා වැඩ කරනකොට මේ ඔබ බලන කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ අහන කෙනෙක් වෙන්න පුළුවන්, ගඳ බලන කෙනෙක්, රස බලන කෙනෙක්, ආහස ලබන කෙනෙක්, හිතන කෙනෙක්. මේ දී ඇති චිත්තක්ෂණයේ ඔබ රූපයක් බලමින් ඉන්නවනම් චක්කු විඤ්ඤාය රූපේ ආපතකට වෙලා තියෙනවනම් අපට සතුටු වෙන්න පුළුවන් මේ මුළු සංසාරෙට මේ දුක් එන්නේ ඔන්න රූපේ හරහා පමණයි. අතීත ඉමුත් නෙවෙයි, අතීත රූපෙමුත් නෙවෙයි, අනාගත රූපෙමුත් මේ සද්දෙකමුත් නෙවෙයි, ගඳකෙමුත් නෙවෙයි, රසකිනුත් නෙවෙයි, භාෂකෙමුත් නෙවෙයි, කිචුවිලකමුත් නෙවෙයි. ඒ නිසා අපිට තේරෙනවා මේ කටත් අරගෙන මේ රූපයත් දිහා බැලිල්ලෙන් මොන්න තරම් ඉතින් විශේෂම දන්නේ නැත්නම් සතිය නැත්නම් මම බලන්නේ බව දන්නේ නැත්නම් ඕරේ ගන්න කෙලස් ප්‍රමාණයක් එනවා. නමුත් ඔබ යෝගාවචරයක් වශයෙන් ඔබ දන්නවා දැන් මම රූපයක් බලන්නේ. මේ සමට අතීතයේ කෙලස් නෑ අනාගත කෙලස් නෑ මේ මොහොතේ කෙලස් ටික විතරයි තියෙන්නේ ඒකමුත් කනෙන් ආසෙන් දිවෙන් කයෙන් නෙවෙයි එන්නේ හිතෙන් නෙවෙයි එන්නේ රූපෙන් එන්නේ කියලා දන්නවනම් අර තියෙන්නේ ඒක පිළිබඳව සත්‍යමත් වෙන එක විතරයි. ඒකට යාට කළ හැක්කක් ඉතුරු වෙන්නේ. මුළු ලෝකයක් අල්ලන කවදව පටන් ගන්නද කොහෙන් පටන් ගන්නද කොහොම පටන් ගන්නද බුදුන් මේ ලේන වලිගයක පුරවන්න මොහොතක් හිඳින්න කියලානේ හිතෙන්නේ. කරන්න බෑ කියලානේ. ඒත් එළඹ සිටි සිහිය කොටු කර ගන්න පුළුවන් නම් එළඹ සිටි සිද්ධිය කොටු කරගෙන මම මෙලයි ඇහෙන රූපයක් බලමින් ඉන්නේ. නැත්තම් කනේ ශබ්දයක් අහමින් ඉන්නේ. ගඳක් නාසයෙන් ඉඳිමින් ඉන්නේ. දිවක් එක්ක රස විඳිනවා ඒ වගේම කයර පහසක් විඳිනවා හිතට හිතවිල්ලක් කියලා හිතන්න. නිකමට හිතන මේම අපි ගත්ත පදන මේ ඉඳගෙන සත්‍යයක් ඇවිල්ලා ඇහැට වැදුනට කියලා සුපදිනවා. ගඳක් ඇවිල්ලා ඇහැට වැදුනට කියලා සුපදිනවා. රසක් ඇවිල්ලා ඇහැට වැදුනට කියලා සුපදිනවා. කතාවක් නෑ. රූපයක් ඇවිල්ලා කනට වැදුනට ඇහෙනවා. ගඳක් ඇවිල්ලා කාණ්ඩ වැදුනට ඇහෙනවලු හරියටම විශේෂණ වෙලා තියෙනවා. ඒ නිසා ඇයෙන් කෙලෙස් උපදිනවන රූපයක් කරා පමණමයි. ඒකත් වර්තමානයේ පමණමයි. ඒ නිසා යෝගාවචර දැනගත්තොත් මේ හැයම එකවර වැඩ කරන්න බෑ. අපි හිතාන ඉන්නේ නම් හැයම එකවර වැඩ කරනවා. ඒ තමයි අපි ළඟ තියෙන ලොකුම ඝණය, මෝඩකම, ඝන බහලකම. මේ මේකට කන්ද කියලා ස්කන්ධය කියලා කියන්නේ ඕක නිසා. නමුත් මේ 6 දෙනා එකිනෙකාට විරුද්ධව වැඩ කරනවා. ඒක විස්තර වශයෙන් කරන රූපයක් බලන්න ඇහැ අවස්ථාව ගත්තොත් ඒ ඇහැ අවස්ථාව ගන්නවත් එක්ක මෙයාගේ තියෙන මේ අධිරාජ්‍යවාදී මුර්ග බලවේගය කනින් එන ශබ්ද සියල්ලම අවලංගු කරලා දානවා. නාසයට වැන්න ගඳ සියල්ලම අවලංගු කරලා දානවා. දිවට එන රස සියල්ල අවලංගු කරලා දානවා. පහස දැනෙන ඔක්කොම අවලංගු කරලා දානවා. හිතේ ඔක්කොම අවලංගු කරනවා. ඒ ඒ ඉල් අල්ලපනල්ලේ ඉඩ පාඩුවේ තමයි මේ රූපය විශේෂණය කරලා උද්දීපනය කරලා තෙද ගන්නලා රකින්නේ අර ඔක්කොම යටපත් කරලා. ඒ නිසා මේ එකම මිනියට ඇති චක්කු විඥානය අපි කියන චක්කු ප්‍රසාදය කියලා පුදුමාකාර අධිරාජ්‍යවාදී බලයෙන් යා රාජ කරන වෙලාවට අර කිසි කෙනෙකුට උඩු උසන්න දෙන්නේ යම් වෙලාවක ඒ ඇහැ තමයි ගොඩක්ම මේ අධිකාරි බලය වැඩිම පාවිච්චි කරන්නේ ඒකයි අපි තාම ප්‍රිය වස්තුවට කියන්නේ මගේ ඇහැ වගේ කියලා. ඒ වගේම කෙනෙකුට ඇහැ නැති වුණා නම් ජීවිතේ නැති වෙනවා. මොකද ඇහෙන් තමයි උපදින තාක් කෙලෙස් උපදින. වැඩිම උපදින කෙලෙස් ඇහි. අපි හිතමු ඒකට අවස්ථාව නොලැබී කනට සාධ්‍යයක් අහන්න කන අවස්ථාව ගත්තයි කියලා. කන අවස්ථාව ගන්නකොටම ඇහැට පේන රූප අවලංගු වෙලා යනවා. නාසයට, දිවට, කයට, හිතට දැනෙන ඔක්කොම ලං කරලා නැත්තම් බෑ ඒ රූප ඒ වැතින සත්‍යය කනට විදින්න. නාසය දිව කය මන මේ ඔක්කොගෙම අඩුවෙන්ම මේ තලෙන්ම පිටිපස්සෙමින් එකන තමයි කය. ඊට තවතාව ගන්න බැරි වුණොත් නාසය කනට අවස්ථාව ගන්න බැරි වුණොත් නාසයේ දිවට බැරි වුණු වෙලාවක විතරයි කයට එන්නේ ඒකයි බුදුහාම කියන්නේ කායනුපස්සනාවේ මේ කයත් එක්ක වැඩ කරන එක ලේසි එක ඉච්චර යූසුලු නෑ. ඉච්චරම කෙලස් වලට පණින්නේ නෑ. පණිනවා. ඒ නිසයි කියන්නේ ඇත් එක වහගනි. සද්ද නැත්තරකට ඵලයන්. ගන්ධ රස නැති මොහොතක කයත් හොල්ලන්නේ නැතුව චේතන නැතුව හයට හේම මුත්ත තිබා වගේ උභහක් වගේ චෛත්‍යයක් වගේ මිශ්‍රිතින පිරමීඩයක් වගේ හෝම තැම්පත් කරනවා. දැන් බලන්න එපා මොකද වෙන්නේ කියලා. අන්න එතකොට පේනවා දැන් හිත අල්ලන්නේ මොකද්ද කියලා. ඒ පිටිපස්සේ යන්න. එතකොට එන කෙලස් ප්‍රමාණය මම කියන්නේ කවුද? මගේ රුචර්ජකම් මොනවද? මගේ තිබුණ කර්මජාව කොහොමද? මගේ පෞරුෂත්වය මොකද්ද? ඒ අනුව තමයි මෙයා දුවන්න පටන් ගන්න. ඒක හොයන්න තෝරන්න එපා. ඒක මනින්න යන්න එපා. හරි වැරදි බලන්න එපා. බලා ගන්න මේ කේල් ගහ ගන්න දෙයන්නේ ගුණා පොල් ගහ ගන්න දෙයන්නේ. ඕක තමයි මරණ මොහොතදී සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වුණා නම් යාට තේරෙන පටන් අර ගන්නවා. ඇහැට අවස්ථාවක් ගන්න තිබුණා නම් කවදාකවත් කයට ගන්න බෑ. කනට අවස්ථාවක් දුන්නොත් කයට ගන්න බෑ. මොකද ඒව බොහොම විචිත්‍රයි. ඒ නිසා අපි తాවකාලිකව වසාතවීම තමයි මේ භාවනා ශාලාවට ඇවිල්ලා කරන්නේ. ඊට පස්සේ ඒක කයේදී බලන්න හිටියොත් කොච්චර වෙලා යන්න වෙයිද අපිට සද්ද තියෙද්දි ඒකට විතක්කේ නොයොදා කයේම හිත පවත්තන්න. ඇහැට රූප පෙනෙද්දිත් මානසික රූප මේ හිතීමවගත රූප මේ ආනාපාන දිගේ හරි කයේ පවත් ගන්න ගොඩාක් මහන්සි වෙනවා. නමුත් ඒකෙන් තේරෙන්නේ කයේ හිත පවත්තන බව දැනගෙන මේ තියෙන ආශාසය මේ තියෙන ප්‍රසආසය කියන එකම කෙලෙසයක්වත් නැහැ. චිත්ත ප්‍රවෘත්ති පැහැදිලි. ප්‍රසිද්ධයි. පිරිසිදුයි. තෙදවන්තයි. ගුණවන්තයි. දැන් යෝගාචර පුංචි වැඩක් තියෙන්නේ. පුංචි වැඩක් කියලා කියන්නේ හොරතලේ. මේ ගත්ත පිරිසුදුකම දිගට ගෙනියන්න කොමක් කළ යුතුද ඒ දේ කරන්න. මේක සාකච්ඡාවක් යන කියලා දෙන්න බෑ. භාවනා කරමු කියනකොට සාකච්ඡාවක් විතරයි. ඉතින් ඒක නිසා අර මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගේ කේල්ගෙඩිය විදිහට පස්සේ පොත්ත ගලවන වගේ පුදුරජාණන් වහන්සේ අතීත රූප අනාගත රූප ඔක්කොම ගැලෙවට පස්සේ බුදුන්ස කියනවා ඔබට මේ වර්තමානයේ හිත තියෙන රූපේ බලන තැන නම් ඔබ රූපේ ගැන මෙනෙහි කරපන්. සද්ද අහනවා දහන බව දැනගනි. මෙච්චරයි උඹට තියෙන්නේ කැලේට ගියාට පස්සේ තනි වෙලා කරන්න. ඉතින් එතකොට මේ මාළුකපුතු සාංශකාර සාකච්ඡාව නිසා ඇතිවෙච්ච සතුට කැලේට යන්න ඉස්සෙල්ලා තමයි හම්බෙච්ච මේ ආයුධය නිසා තමයි කරණ තියෙන කෘත්‍යය කාරණාව යමගේ තියෙන හැකියාවන් වලට පටු කර ගන්න පුළුවන්. හැකියානනෝ යට කර ගන්න පුළුවන්. ජය ගන්න පුළුවන් කියන තෙදක් එක. එතකොට ඒ සාංශ කියනවා රූපන් දිශා සති මුත්තා බිය නිමිත්තම් මනසිකරෝති. සතිය දන්නේ නැත්නම් ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවක් අහලා නැත්නම් ධර්ම සාකච්ඡාවකට භාවනා කළා මේක පුරුදු කරලා නැත්නම් රූපයක් දකින්නකොටම රූපයට ආශා වෙනවයි කියලා කියන්නේ සත්‍ය ගිලිය. රූපන් දිස්සා සති මුත්තා සතිය මූඩ වෙනවා. මෝඩ වෙනවයි කියන එක. ඒ නිමිත්තම මනසිකර කියන්නේ වටිනවනේ මම ලස්සන රූපයක් දැක්කනේ කියලා ඒ දැකපු රූපය පිළිබඳව අර සද්ද නාහන්නේ ගඳ රස පහස නොව නොබලන දැකපු රූපේ ඔක්කොම ගල ගන්න. දැකපු රූපේ ගැන ආඩම්බර වෙනවා. දැන් මේ රූපෙත් එක්ක නෙවෙයි ගණිතෙ යන්නේ ආඩම්බර කරලා ගත්ත, පුම්බලා ගත්ත, ආලවට්ටම් කරලා ගත්ත දෙත් එක්කයි ගමන යන්නේ. ඒක තමයි කෙලස් තියෙන්නේ. රූපං දිසා සති මුත්තා පිනිමිත්ත මනස කරෝති. සාරත් චිත්තෝ වේදේති තංචාජ්ජෝස තිතති. හරි සතුටු වෙනවා. නියමට ඇස් දෙකත් තිබුණින් දැනේ මෙච්චර ලස්සන රූපයක් දැක්කේ. අනේ මේ වෙන කාටත් පෙන්වන්නත් මේ වසන රූප මේක මේ මට විතරයි හම්බුනේ කියලා ඒක වෙන ලොකු රත්ත ගතියක් ආශ ගතියක් ඇති වෙනවා. පංච අජෝස චිත්තති මටයි හම්බුනේ මමයි දැක්කේ මේක කියලා අර දැකපු රූපේ ආඩම්බරයක් කරගන්න. යාට කවදාකවත් සත්‍ය නැති නිසා අය දන්නේ නැහැ මේ වෙලාවේ මේ රූපේ මෙච්චර මේ පුම්බලා දකින්න නිසා මේ වෙලාවේ සද්ද වැඩක් නැහැ මට ගන්ධ රස පහස මොකුත් වැඩක් නැහැ මේ රූපේ තමයි ගොජ දමමින් කෙලෙස් උපදවන්නේ කියලා දන්නේ නැහැ මොකද සත්‍ය ගැන අහලා නැහැ සත්‍ය ගැන උත්සාහ කරලා නැහැ. එහෙම කෙනා තස්ස වඩන්ති වේදනා අනේකාරෝප සම්භවය හිතනවා අනේ වාසනාවන්තයි ඒක මනාප රූපයක්. ඒට බැඳීමක් ඇති කරනවා. තස්ස වඩන්ති වේදනා අනේ මේක හිතක් බලන්න නැත්තම් මේක ෆොටෝ එකක් අරන් ලොක් කරලා පිටිය ගහගන්න නැත්තම් අල්ලවගේ දෙයක් පෙන්වන්න නැත්තම් කියලා දැකපු රූපය පිළිබඳව විවිධාකාර රූප විවිධ හැඩතල ඉතින් මවන මේ තේරම මනෝ විකාරකයන් අර බලන රූපේ නෙවෙයි සිද්ධ වෙන්නේ බලන රූපේ නිසා ඇතිවෙච්ච මනෝ විකාරේ දිගින් දිගට දිගින් දිගට යන්න පටන් ගන්නවා අභිජ්ජා විහෙසාව චිත්තමසෝපහඤ්ඤති ඊට දැඩි ආශාවක් ඇති වෙන නැත්නම් කවුරු රැලේ රූපේ වලක්වුවොත් ඒත් එක්කම තරහක් ඇති අභිජ්ජා විහෙ අභිජ්ජා කරලා දැඩි ලෝභේ නැත්නම් වෙහෙසක් ඇති වෙනවා අනේ මේක නැති වෙයිදෝ ඉක්මනට මේක බලා ගන්න චිත්තමසු පහඤ්ඤති හිත අසහනයටපත් හිත විහිසකර තත්ත්වයටපත් වෙනවා එහෙම නැත්නම් ආතතිගත තත්ත්වයකටපත් වෙනවා මේ විදිහට කරනකොට විශාල දුක්ඛ නැකේතු කරන නිවැරදිව ඈත් නමුත් ඒක තමයි අපි මේ සත්‍ය ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා ප්‍රදර්ශන බලලා සනකලිය වලට ගිහිල්ලා ටෙලිවිෂන් එක ඉස්සරහ කට අරගෙන බලාගෙන වාඩි වෙලා ඉඳලා මේක තමයි එකතු කරේ. දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා මේ ඉඳුරම් පිනවීම කවදාත් ඉවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපේ අත්තමුත්ත කිත්ත කිරි කිත්ත දත්ත පණත්ත කිරි ගෑමුත්ත කාලෙවත් කරලා නැහැ. මොකද අපි හිතනවා අපිට පුළුවන් කියලා. කියලා රූප බලලා මේක සතුරු කරන්න හදනවා. නමුත් මතක තියාගන්න රූපයක් බලනවයි කියලා කියන්නේ ශබ්ද ගන්ධ රස පහස හිතවිලි කියන පහක් ප්‍රතික්ෂේප කිරීම. එකක් පිළිගන්නවා කියන කියන්නේ පහක් ප්‍රතික්ෂේප කිරීමක් මේ අපරාධයට දඬුවම් විඳින්න. එකෙක් තොරණ කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක කවදාහකවත් තේරුම් මොනයක් ඇති මනසකට තේරෙන්නේ නැහැ. එකක් අල්ලනවා කියලා කියන්නේ පහක් ගිලිනවා. ඒ ගිලිච්ච දේ ගියා ගියාම යාය කප්පට අල්ලන්න හම්බ වෙන්නේ නැහැ. මේ තේරිල්ල තෝරන්නේ තමන්ගේ සුභසිද්ධියට කියලා හිතනවා. ඒ තේරීම තෝරන්නේ නිවන් දකින්න කියලා හිතනවා. තන්නේ කර තණ්හාවටයි මානෙටයි දිට්ඨියටයි ගැළපෙන විදිහට තමන්ගේවත් ඡන්ද විමසලා නෙවෙයි තේරිල්ල තෝරන්නේ. ඒක ගෙනාවු තාලෙට තේරෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේ තෝරාගත්ත දෙයට සාධාරණීකරණය කරන්න හදනවා. එතකොට ඒක තේරිලා ඉවරයි. තමන්ගේ කර්මානුකූලව ජම්මාන්තරගත වෙලා ඉවරයි. ඊට පස්සේ මේ එහෙම ඒක සාධාරණ කරේක දැකපු එක හොඳයි තමයි කියලා අර වෙච්ච වැරද්දට නිදහස කරනු කියන එකයි තියෙන්නේ. ඉතින් මෙවැනි වර්ණවත් කිසිම න්‍යාය පත්‍රයක් නැති කවුදෝ විසින් රිමෝට් කන්ට්‍රෝල් එකකින් හසුරුවන ජීවිතයක් ගත කරන අපිට මරණ මොහොතේ ඊට පස්සේ එහෙම නැත්නම් මේ කරන දේවල් පසුවිපාක වශයෙන් සුභසිද්ධියක් වෙයි කියලා හිතනවනම් ඒක ලොකු මුලාවක්. මේ හම්බෙච්ච යන්ත්‍රය අපි පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඒ යන්ත්‍රයේ තියෙන channel 6න් එක වෙනකට එක channel එකයි වැඩ කරන්නේ. ඒ channel එක තෝරන්නේ මගේ මන අපිට නෙවෙයි. කවුරු හරි ඉන්නවනම් අත උසලා කියන්නේ නැහැ මට ඕන වෙලාවක මගේ channel එකට දාගන්න පුළුවන්. එහෙමනම් මම කියනවා නම් ආනාපාන විනාඩි 10ක් ඉන්නකෝ. මේ channel එක මාරු කරගෙන ආනාපාන විතරක් යන්න පුළුවන් වෙන්නේ. බෑ යන්න බෑ. කොච්චර තරමලා ගියත් පිටපයි. මේ තමයි සත්‍ය කියන්නේ. මේක තමයි ප්‍රകൃතිය. ඉතින් මේක දැනගන්න නම් අපි බණ අහලා තියෙන්න eBay. ඊට පස්සේ සතියෙන් ටික උත්සාහ කරන්න eBay කරනකොට වරදිනවා තමයි. පරදිනවා තමයි නමුත් පෙරද්ද හරහා විශාල දුක්ඛ සත්‍යයක් ඉගෙන ගන්නවානේ. මගේ විතර නෙවෙයි මානවයාගේ. ඒක දැනගන්න ඕනේ තමයි බුදුජානනාංශාර විද්‍ය ප්‍රශ්නාවලියක් නගන්නේ. රූප බලන්න රූප මේ වෙලාවේ අතීත නාගත රූප වලින් කෙලෙස් උපදිනවද? ඒකෙන් බුදුහාම කියන්නේ කොයි වෙලාවකට අහනවනම් දකින්නවනම් එතන තමයි කෙලෙස් මුල. ඔය ඉච්චරයි වගේ බලා ගන්න. ඊට පස්සේ මාළුක පුතු ස්වාමීන් වහන්සේ නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිසතෝ රූප දකින්නකොටම රංජනය කරන්න හොඳ නැහැ අභිරමණය කරන්න හොඳ නැති බව ශික්ෂණයක්ම තියෙනවා නම් රූපයක් දකින්නකොට මෙයා කරන්නේ දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරනවා මිස රූපේ වර්ණයෝ හැඩය අපි අභිරමණය කරන්න යන්නේ. ඒකට හොඳම නිදර්ශනේ පෙන්වන්න පුළුවන් අපි සක්මන් කරලා කෙලවරට යනකොට උඟාක් ලාවට අර සක්මනේ තිබුණ හැල්ම වෙනුවට වටේ තියෙන රූප බලන්න හිත ඇඟුම්ම දහරෙට පටන් ගන්නවා. ඒක යාගේ දෝෂයක් නෙවෙයි හැටි. මොකද අර සක්මනේ යනකොට ඒකාකාරීකමනේ තියෙන්නේ. වම් දකුණේ කිසි රසයක් නැහැනේ. ඉතින් ඒකල ගිල්ල හැල්ම කැඩෙනකොට හිත හැඟුම්ම දහරයි. රූප බලනවා ශබ්ද අහනවා ඊට පස්සේ භාවනා කරපො නැති උපදේශ නොලබපු සකච්ඡාවේ විශ්නගත නැති කෙනෙක් නම් දැකපු රූපෙත් ගිය ගොඩක් දුර දුර රූපෙත් ගිය ගොඩක් දුර යනවා නමුත් කවදා හරි දන්නවනම් මම මේ සක්මණට බැලේ රූප බලන්න නෙවෙයි වෙලා හිතේ තියෙන කණ්ඩාරකමන රූප දැක්කට අඩු ගානේ දකින්න දකින්න කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් අර රූපයේ අභිරමණය ආස්වාදය ඒක දිගේ යන ගතිය ඒ මෙනෙහි කිරීම නිසාම කඩලා යනවා. ඕනේ නම් ආපව තමන්ට අරමුණට හිත වමට දකුණට හිත ගන්න පුළුවන් නැත්තම් දැන ගන්න පුළුවන්. මේ කාය ප්‍රසාදයේ තිබුණ හිතේ පාරටම මට නොකිය චක්කු ප්‍රසාදයට පැන්නා. එනිසා අවිජින්නේ කොහිට මම ඉදෝගම බලන්නේ පාටපත් උනා. තම සතිය යොසුලුන අප්‍රමාදන නොබෝ වෙලාවකින් දැනගන්න පුළුවන්. දැනගත්ත පස්සේ ඕනනම් අරමුණට හිත ගන්න පුළුවන් නැත්නම් රූපේ හිටියත් කෙලස් වෙනවා අඩුයි. මොකද දැන් දන්නවා අභිරමණයක් කරා නෙවෙයි දැන් රූපේ බලන්නේ දැන් දකින්නෙක් වශයෙන් රූප බලනවා. ඒ නිසා නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්සපටිසතෝ. සාරත් චිත්තෝ වේදේති නෑ වෙලාට විරත් චිත්තෝ වේති අනේ මගේ සතිය කැඩුනා අනේ මගේ සක්මන කැඩුනා කියලා මේ රූපේ කරදරයක් විදිහටයි දකින්න. බාධාක් විදියට. වැඩේට අවුල් පාශයක් විදියට. විරත් චීතෝ වේදේති තංච නාජ්ජෝසතේති ධනේම ලස්සන රූපයක් දැක කියලා ආඩම්බර වෙන්න. උදම්මනන්න යන්නේ මගේ සත්‍ය කරුණා. මට ලක්මට ආපහු එන්න නම් මම මගේ සත්‍ය අරසා කරගන්න ඕනේ. ඒ වෙලාවට වේදනාවකුත් විඳිනවා. රූපක් දකින්නවා. නමුත් හිත කෙලෙසෙන්නේ නැහැ කියලා මාළුක පුතුසාංශ කියනවා. මොකද දැන් දන්නවා. දැන් සීමාව යටතේ තියෙනවා. වේදනාව වින්දත් රූප දැක්කත් හිත කෙලෙසෙන්නේ නැහැ මොකද එයා දන්නා මගේ මනාපේ තියෙන අවශ්‍යතාවය තියෙන සක්මනේ ඉඳයි ඉතින් නොහැදිච්ච කමට නොසන්ඩාල කමට පිට ගියා යනකොටම හෝ ගිහිල්ලා නොබ වේලාවකින් ඇල්ලුවා ඇල්ලුවාට පස්සේ යාට පේන්නේ මේ රූපේ ඇවිල්ලා මගේ සති ධාරාව කැඩුවා ඒ නිසා ඒ රූපේ දිහා බලන්නේ සාරත් හිතකින් නෙවෙයි තණ්හාවෙන් නෙවෙයි මාන්නෙන් නෙවෙයි චිත්තයෙන් නෙවෙයි ඒකවල රූප පෙනුනත් වේදනාව වින්දත් එකතු වෙන දෙයක්. කෙලේශයක් එකතු වෙන්නේ. ඒසොට බුදුහාමුදුරුවෝ ඒසොට මේ මාළිකපතුමා එයා නිවන ළඟ ඉන්නේ දැන්. මේ රූප දැකීමෙන් තමයි නිවන ළඟ ඉන්නවා මොකද සතියේ තරම් යොමුසලෝ කටයුතු. ඉතින් මේ වගේ සියුන් સંદર્ભයක් බණක් අහපො නැති. සක්මනක් කරපො නැති. ඒ විචිතේ හරියට තේරුම් ගන්න බැරි කෙනෙකුට කොහොම sannivedana කරන්න දෙන්නේ? අපිට භෞතික විද්‍යා පාඩමක හෝ ඇහැ පිළිබඳ පාඩමක හෝ වර්ණ රසායන පිළිබඳ තැනක ගුරුවරෙක් ඊනෙකට මේ පැත්ත අපි ගෙනිලා තියෙනවද කියලා හිතන්නේ. කවදාකවත් නෑ. නමුත් අවුරුදු 2600කට කලින් බුදුහාමුදුරුවෝ මේ කියලා තින්නේ කොහෙද ලෝකේ සත්‍යයක් අවුරුදු 100කට ඉය පැවතිලා තියෙන්නේ. ඕනම සත්‍යයක් හෝ බොරුවක් පවතින්නේ උප්පරිමේ අවුරුදු 100යි. අවුරුදු 2600ක් ඇවිල්ලා. කොච්චරක් වාසනාවන්තද කියලා මෙච්චර සජීවීව මෙච්චර විස්තර සහිතව අපේ ජීවිතයට සම්බන්ධ වෙලා මේක දැක ගන්න පුළුවන් නම් ඒක හරියම හරහම නෙමෙයි දකින්නේ වැරදිල්ල හරහත් දකින්න පුළුවන් මට වරදිනවා මට සක්මන කෙරවලට ගියාම හිත පිට යනවා සද්ද ඇහෙනවා රූප දකින්න නමුත් එතන ධර්මයක් තියෙනවා මේ විදිහට මාළුක පුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සතිය යුක්තව රූප ගන්න බැලීමත් සතිය නොයුත්ව පිළිබඳව උන්වහන්සේට තේරෙච්ච කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ශ්‍රී මුඛයෙන් ආයේ ගාථාටි කාය දේශනා කරනවා. ඇත්ත ඇත්ත මාළුක පුත්තු භාරිය තේරුම් ගන්න තියෙනවා. රූපය දැක්කට කෙලෙසෙන්නේ නැහැ. මේ රූපය ගැන කල්පනා කරන්න ගිහිල්ලා ඒක තමයි කෙලස් ටික තියෙන්නේ. රූපේ රූප දැකව මට්ටමේ නතර කරගන්න පුළුවන් නම් රූප දැක්කයි කියලා, සද්ද ඇහුවයි කියලා, ගඳ බලුවයි කියලා, රස බලුවයි කියලා, ආනාපානයි කියලා කිසි වෙනසක් නැහැ. මේ දැකපු දේ පිළිබඳව ආඩම්බර වෙන්න කියොත් දිගින් දිගට වැඩ කරන පටන් අරගත්තොත් වමාරා කන්න පටන් අරගත්තොත් ආනපානින්දත් කකුල් වෙන්න පුළුවන් රූප නිසාත් අකුසල් වෙන්න පුළුවන් ඒවා ඉන්නේ සාකච්ඡාවල ඉතින් ඒක නිසා සක්මන කෙලවරදී හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙලා ප්‍රශ්නයක් නැග ගන්න බැරි වුණොත් ඒ කෙනාට කොච්චර භාවනා කරත් සක්මන් කරුවත් මේ ගැටේ ලිහින්නේ නැහැ කවුරු හරි ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා නැත්නම් මේ වගේ වෙලාවකට ඇහුනොත් ඒකන පටන් ගන්නවා. මේක මගේ වැරද්දක් නෙවෙයි රාගෙත් වැරද්දක් මට පුළුවන් මේ තරහ ධර්මයේ මතු කරගන්න. ඒ වාගම දේශනා ඉවර කරන ඉස්සෙල්ලා මම තවත් කොටසක් මතු කරලා දෙන්න කැමතියි. මේකට කියන්නේ සරුවත්න ශාසනයේ තියෙන නවංග සත්තු ශාසනය කියලා එකක්. සුත්තං ගෙයං වෙය්‍යා කරණං ගාතායිති උත්තකං වේදල්ලං අබ්බෝතං ජාතකං කියලා බුදුහාමුදුරෝ දේශනා කරපු කොටස් 9ට කඩලා පෙන්නනවා. සුත්තං කියලා කියන්නේ අපි ගත්ත සූත්‍ර වගේ එක තේමාවකට දේශනා කරමු දෙයි. ගෙයයන් කියලා කියන්නේ ගද්‍ය කොටස. ගාථා කියලා කියන්නේ පද්‍ය කොටස. සුත්තං ගෙයයන් වෙය්‍යා කරන වෙය්‍යා කරන කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇහුවා ඉතින් ඇත්තටම උත්තරයක් දෙනවට වැඩිය ප්‍රශ්න විස්තර කරලා මිනිහා අතරම දෙනවා. උත්තරය එතන තියෙනවා. උගදෙනෙක් හිතන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රශ්න විසඳනවා කියලා. බුදුහාමුදුරුවෝ ප්‍රශ්නේ අරගෙන කියනවා ප්‍රශ්නේ අහන්න ඕනම නෙවෙයි මිනිස්සු මෙහෙමයි. මේක නේද ප්‍රශ්නේ? ආ ඔව් ඒ නයි ඒක උත්තර. බෞගේ සත වර්ෂයෙන් පහළදී දක්ෂම ගණිතඥයා තමයි අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියේ මොකද්ද මේ ගණන් වල ගාන හරියට කියවන්න දන්නවනම් ගාන ඇතුලේ උත්තරේ දෙනවා. ගාන කියවන්න දන්නේ නැතුව මොන සමීකරණ දැම්මත් උත්තරේ හම්බ වෙනවද? අපිට වෙලා තියෙන ගාන කියවන්න වෙලාවක් නැහැ. අපි හිතන ඉක්මනට උත්තර හම්බ වෙනවා. ලෝකේ දක්ෂම ගණිතඥයා කියන්නේ ගාහන කියලා කියන්නේ. ගාහනේ අමාරුකම තමයි ඒක හොඳට කියවන්නේ. එතන උත්තරේ. ඒ වෙයියා ගන්නවල දෙනසී මනුස්සයාටම ප්‍රශ්නේ කණ්ඩායමක් මුලට අඳින එක විතරයි කරන්නේ. ඒ ක්‍රමයක් බුදුහාරක දේශනා විලාසයක්. ඊට පස්සේ ගාථා. ඉති උත්තර කියලා කියන්නේ භාග්‍යවන් වහන්සේ මෙසේ සදාරණ ලදී කියලා ආනන්ද හැමතුරු ඉදිරිපත් කරනකොට. වෙයියා කරනම් කියලා කියන්නේ ප්‍රශ්න පැන විසඳුම්. ඒක හරිය දක්ෂකම ඒක තමයි කාලේන ධර්ම සාකච්ඡා කියන්නේ. එහෙම වේයාකරණ සූත්‍ර දෙකක් අපේ පංචමනිකාය හම්බෙන චුල්ල වේදාල සූත්‍රය සහ මහා වේදාල සූත්‍රය. චුල්ල වේදාල සූත්‍රය හම්බෙන කොහෙදෝ යන දෙන්නේගේ කතාවක්. ධම්ම දෙන්නයි විශාක උපාසකතුමයි. ඒ දෙන්න අමුද අමුසමියුවලා දරුවෝ නැහැ. විශාක උපාසකතුමා වරින් කර යනවා බුදුහාමරගේ බණ. කවදාකවත් ධම්මදින්නාට කියන්නේත් නෑ බුදුන් පහලලා ඉනවයි කියලා බණක් අහන්න යනවයි කියලා ගෑනුන්ට තේරෙන්නේ නෑ මොහොතයි. කියලා හැමදාම මෙයා තමයි බලන්නේ. ධම්මදින්නගේ උනන්දුවකුත් මේ මිනිහා කොහෙද යන්නේ කියලා බලන්න. හැබැයි මේ ගමනේ ප්‍රයෝජනයක් තියෙනවා. කිසි කාලයක් යනකොට විසාකපාදකතුමා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මූලික සංවේදන ධර්ම තුන කඩා ගන්නවා. කඩාගත්තට පස්සේ මෙයා දිගටම අවුල් ජීවිතය ගත කරනවා ධම්මදින්නාත් එක්ක. කිසි දවසක් බණ අහගෙන යනකොට එනට සක් මේ සකදාගාමි මට්ටමටපත් වෙනවා. ඒ ගෙදර හොඳ දන්නේ නැහැ. භාවනා කරන බවක් දන්නේ නැහැ. බණ අහන්න යන බවක් දන්නේ නැහැ. අනිත් දවසක බණ අහන ඉන්නකොට මෙයා අනාගාමී ත්‍ත්වයටපත් වෙනාට පස්සේ ඉදා කල්පනා වෙනවලු දැන් නම් මේ ජීවිතේ වෙනස් කරන්න වෙනවා. මේක හැඩ ගන්න වෙනවා මේ යන අවබෝධයට යන්න කියලා කල්පනා කර කර සත්මාල් ප්‍රාසාදේ උඩ නගිනකොට කුරුදු පාරිදී ධම්මචින්නාව ඇවිල්ලා සිප වැළඳ ගන්න ආදලා. නැත්තම් ගෙදර එන ස්වාමියාට වත් පිළිසක් වෙනවා මගේ අකට අත තියන්න එපයි. අර අර ආපු කල්පනාව පිට එකපාරට කියවෙනවා මගේ අඟට අත තියන්න එපා. ඒකකොටම ධම්මචින්නාට කියනවා මේ මනුස්සයා මොකක් හරි කවුරු හරි ඥානියක් පිළිබඳ හිත පාළ වෙලා වෙන්නේ නැද්ද? දැන් මාව එපා වෙලයි. හැබැයි ධම්මචින්න ඥානවන්ත නිසා යාගන්න කණ්ඩ බොණ්ඩ දීලා නිදාගෙනලා පහුවෙන්දා උදේ අහනවා ඔබතුමාට මගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා කියලා. ඒ බඳ වෙන කෙනෙක් පිළිබඳ පිළිබඳ හිත පහළ වෙලා. නිසා කොබසුමන මොකද මේ කියන්නේ? ඇයි ඊ මට කවදාකවත් නැති විදිහට අත ගන්න පයි කියන්නේ? ජීවිතේ මේ මනසට කරගන්න දෙයක් නැසෙ කියලා මෙන්න මේ මම දන්නේ මම මෙහෙම දිගට මුතුන්ගේ පණ ඇහුවා. මෙන්න මේ වගේ වෙනස්කම් වයක් වුණා ඊට පස්සේ නම් මට දැන් ඉතින් උගුරට රබේ බොන්න බෑ. මට හිතෙනවා විවේක වේ. උදේ කලාවේ ධම්මදින මේ මොනවාකටත් නැද කියලා හිතන ඔබ ස්වාම පුරුෂයෙක් පිළිබඳ හැඟීමක් තියෙනවා නම් කියපන් මං අත්පැන්වත් කරලා මේ සිටු මාලිගාව දීලා මම යනවා විවේක වෙන්න. ධම්මදින්නටත් කල්පනා කරනවා ඒක උඹට විතරද විවේක මොකද මට පැහැදිලි කියලා. නෑ නෑ උඹලට කරදරයි උඹලා කාන්තාව උඹලා කුල කාන්තාව මේක කරන්න අමාරුයි. ඒක නිසා මේ බෝධි ධර්ම පාවිච්චි කරන්නේ. ධම්මදින කියන නෑ පුළුවන්කමක් තියෙනවා. ඕව පුළුවන්කමක් තියෙනවා. භික්ෂුනි ශාසනයක් තියෙනවා. නමුත් ඔබට ඒක වෙහෙසයි ගමන. ඒක නෑ. මාත්‍යම තියෙන අපි දෙන්නම මේ ගෙවල් දොරල පාවා දීලා අපි දෙන්නම යන් කියනවා. ඉතින් අර විසාක උපාසකවන්ද සෑහෙන සාධාරණ සැකයක් වෙනවා මේ අම්මන්දි ගිහිල්ලා අමාරු වෙටේ. ඔය බැවිජීටි අමාරු නිසා. ඔය ධම්මදින්න බලනකොට ඊට වැඩි ඥානවන්තයි. යා කරන්නේ නොබෝ කලකින් සරතුරින් ඈත තැනට ගිහිල්ලා කිටි කාලිකේ ප්‍රහත. ආත්ම බුදුහමරට වන්දනා කරන්න අවු වෙලාවක විසාකාවට හම් වෙනවා දැන් ඉතින් තට්ටු වෙලා ඇවිල්ලා ඉන්නවා ඉවරයි අපරාධේ කියලා යනවා චෙක් කරන්න. යන්නේ මොලේ හැදිමිටේද නැත්නම් ඊට වැඩි දිගද කියලා බලන්න. දිග ප්‍රශ්නාවලියක් තියෙනවා බලන්න ඒකේ තියෙන ධර්ම සාකච්ඡාවක තියෙන ගිනි කුකුරු විශ් වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරිම රසවත්. එක තැනකදී ඒ ප්‍රශ්න ලොගුණක් නැහැ. එකින් එක එකින් ප්‍රශ්න හැබැයි උත්තරයි. ප්‍රශ්නත් ඒක පුදුම රසමසවුලක්. ඒක තැනකදී විසාකෝපාසකතුමා අහනවා ආර්යවෙනි කියලා කතා කරන පැවිදි උත්තමාවියක් දැන් දෙන්න අමුසමියන් වශයෙන් හිටියට විසාක උපාසක පැවිදි වෙන්නේ නැහැ අනගාരിക වෙනවා. ධම්ම දිනා කෙලින්ම පැවිදි වෙනවා. ඒ නිසා අනගාരിക කෙනෙක් පැවිදි කෙනෙකුට කතා කරන ආර්යවෙනි කියලා කතා කරන්නේ ආර්යවෙනි සැප වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. සැප වේදනාවක හැපෙන්නේ තියෙන්නේ. ඥාන ආර්යයට සැප වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. මේ මේ කොනහන ක්‍රම මේ. ඒකවල ධම්මදින්නා කියනවා උසාක. සැප වේදනාව එනකොට සැපයි, අවතිනකොට සැපයි, යනකොට දුකයි. නිසා හොඳට සැප වේදනාවක මුලැමැදාක දකින්න නම් මුලැමැද දෙක සැපයි, යනකොට දුකයි. ආ මෙයා ඒක බාර ගන්න. ඊට පස්සේ අහනවා ආර්යවන දුක් වේදනාවක තියෙන සැප දුක වේදික මොනවාද කියලා. ඒතොර කියනවා දුක් වේදනාව එනකොටයි පවතින කොටයි දුකයි යනකොට සැපයි. කවදාකවත් අපි ඔක අත්දකින්නේ නැහැ මොකද අපි කවදාවත් දුක් වේදනාවක් කරකන් ඉන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා පැන්ඩෝල් ගන්නවා. ඉස්සෙල්ලා බාම් ගන්නවා. ඉස්සෙල්ලා දොස්තර මහතුරාමෙට පොලිමේ යනවා. ඉතින් ඒ නිසා අපිට කවදාවත් සැප වේ දුක් වේදනා ඉවර වෙන තැනක් දකින්න ඕන. මොකද ඒ තරම් තක්කුමක්වත් තියෙනවා. කෙසේ නමුත් දුක් වේදනාවක් එනකොටත් පවතිනකොට ද්වේෂ සහගත හිත තියෙන්නේ ඒ නිසා දෝමනස හිත පහළ වෙනකොට ඒක යනකොට අනිවාර්යයෙන්ම තර්කයට ආව වෙනවා ධර්ම සාකච්ඡාට ආව වෙනවා විමර්ශනකට ආව වෙනවා ධර්ම විචේ සම්පෝඥංගයට ආව වෙනවා දුක නැති කොට සපයි මේකෙත් තියෙනවා ඇත්තටම භාවනා කරන කෙනෙකුට වේදනාවක් ආවට පස්සේ විදනට ඉක්මන් වෙලා ප්‍රතිඵල දෙන්න හදනට වැඩිය සැප වේවා දුක් වේවා බුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන්න. හැබැයි එකක් මතක තියාගන්න වේදනාවක් එනකොට මුල පෙන්නලා නෙවෙයි එන්නේ. ආවට පස්සේ තමයි දන්නේ. සැප වේදනාවක් නම් පාදානුසෙතිය ආසාව තුල යටිහිතේ. ඒක යනකොට බලන්න අපි දන්නේ නැහැ. ඒක නිසා ඒක දුකක් ඉතුරු කරලා යන බවක් අපිට තේරෙන්නේ නැහැ. දුක් වේදනාවක් එනකොට ඒක පටිඝානෝසයෙන් එන්නේ. ඒ නිසා දකින්නකොටම හිත නුරුස්නා ගතිය තියෙනවා. නමුත් ඒක ස්ථිර නෑ. ඒක වෙනස් වෙන සුළු එකක්. යනවා. ඒ ගියාට පස්සේ සැප වේදනා කිතු කරලා යන බව දකින්න අපිට ඉස්පාසුවක් නෑ. මොකද වෙන එකට හිත පටලැවෙන. ඒ නිසා සැප වේදනා දුක් වේදනා දෙකේම මුලැමැදාක බැලුවොත් දෙක එකතු කරලා දෙකට බෙදුවට පස්සේ සැපෙත් සැප දුක දෙකම තියෙනවා දුකෙත් සැප දුක දෙකම තියෙනවා. නමුත් මුළු ලෝකෙම දුවන්නේ කොහෙද ප්‍රෙෂර් ප්‍රින්සිපල්. සැප හොයන ගමන කියන්නේ. හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින් බව දන්නවනම් විශාල සැප විඳින කට්ටිය කොච්චර දුක් විඳිනවද හැම දුකක්ම ඉවරෙච්ච සැප බව දන්නවනම් අමාරේ බලන කෙනාට ක්ෂය වීම වැය වීම බලන කෙනා කොච්චර සැපක් හම්බ වෙනවද මේ තමයි සතියෙන් හම්බ වෙන අතවාසිය මේක නෙවෙයි ධර්ම සාකච්ඡාවේදී හම්බ වෙන වටිනම රසවත් කොටස ධම්මදින්නාව කියනවා පාසක අහනවා විසාක පාසක මේ සැප දුක නැති වේදනාවේ මොකද්ද සැප මොකද්ද දුක කියලා. ඉතින් ඒකට ගොඩක් පූර්විකාවක් අවශ්‍යයි. මොකද සැප දුක් නැති වේදනාවක් අපි දන්නේ නැහැ. අපි දන්නේ සැප ටික දන්නවා දුක් ටික දන්නවා. මේ අතරමැද හරියක් එනකොට අපේ හිත හිතින් නැහැ වේදනාවයි. ඒක වෙන සංඥාවට ගිහිලා සංස්කාරයකට ගිහිලා වෙන මොනවා හරි බලලා ඒක නීරසකමක් විදියට දකින්න, කම්මැලිකමක් විදියට දකින්න, පාළුවක් විදියට දකින්න, අසරණ විදියට දකින්න, බයක් විදියට දකින්න. සැප දුක දෙක නම් අපිට වර්ගීකරණය කරත හැකි. සැප දුක් දෙක නැති තැන තනි වෙච්ච ගතියක්, පාළු ගතියක් දැන්. ඒලාට තමයි වන්දනාව වන්දනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා ට්‍රිප් එකක් හරි සුකරනවා. එතන අල්ලවගෙට ටෙලිෆෝන් කෝල් එකක් දෙනවා. එතන පත්තරේ බලනවා. මොකද අපි ළඟට හුදකලා වෙනකොට විවේකී වෙනකොට විශ්‍රාම වෙනකොට හරිය පාළුයි. ඒ නිසා අපි ගොඩාක් මේ ඉන්ද්‍රම් පිනවන බඩු වට කරගෙන ඉන්න ගෙදර පාළු වෙනකොටම එක channel එකක් අරගන්න. ඒ නිසා අපිට කවදාකවත් මේ විශ්‍රාමයේ කියන එක තේරෙන්නේ නැහැ. විවේකී කියන එක තේරෙන්නේ නැහැ. හුදකලාව එක තේරෙන්නේ නැහැ. හුදකලාව පේන්නේ පාළුවක් විදියට. තනි පංගලමක් විදියට. ඒක නිසා සරුවචනන් සඳහන් කරලා තියෙනවා මේ හුදකලාව අසත්පුරුෂයාට පේන්නේ තනි වුණා කොටු වුණා පාළු වුණා අසරණ වුණා. සත්පුරුෂයා දන්නවා මෙතන තමයි නිවන් මාර්ගය තියෙන්නේ. ඉතින් උන් ඉසාවෝ පාසක අහනවා මේ වගේ වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද? අනේ එතෙන්ද වෙනවා ගෑණිගේ පොලේ. මෙතන නම් ගෑණියක් නේ ආර්ය උත්තමාවියක් ඇඳිමිටේදීක නෑ. ඊට වැඩිය දුර ගිහිල්ලා තියෙනවා. උපාසක සැප දුක නැති වේදනා දන්නවනම් සැපක්. ඒක නොදන්නවනම් දුකක්. අවිභාවනා කරන පැයක් අරගන්න පරියන්කේ සක්මන් කරන පැයක් අරගන්න නැත්නම් ඉදිනදා වැඩ කරන පැයක් ගන්න නැත්නම් මේ ඔක්කොම අංගකලා ගෙදර ගිහලා ඉන්නලා කියලා වෙලාවක් අරගන්න අපේ හිතට එන හැම සැප වේදනාවක් සැපක් වශයෙන් මෙනෙහි කරනවා නම් දුකක් වශයෙන් මෙනෙහි කරනවා නම් දීරුම් ගනි නොබෝ වෙලාවක සැප දුක වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් ඉන්නේ කාලයෙන් 5%කටත් අඩු ප්‍රමාණයක් විතර. උඟාක් වෙලාට හිත තියෙන්නේ සැපත් නැති දුකත් නැති. කවදද දන්නේ මේක මෙහෙමයි කියලා. කවදද අපි ඒක හඳුනන තියෙන්නේ. ඒ නිසා නිවනට ආරාධනා කරන දොර කවුළු එනකොටම සැපත් නැති දුකක් තියෙනකොට අපි මොනවා හරි දෙයක් කල්පනා කරලා ඒක පාළුයි කියලා, නීරසයි කියලා, කම්මැලි කියලා මොනවා හරි අවුල් ජාලයක් දාගන්න. ඒ නිසා අපි කවදාකවත් නිවන් පෙතටවත් පත්ලා නැහැ. නිවන් පෙත තියෙන සැපෙත් මේ දුකෙත් නෙවෙයි. මේ දෙක අන්ත කිලවතන යෝගේ සහ කාමසුකල්ලිකාණ යෝගයට වැඩෙනවා. නිවන් පෙත තියෙන අදුක්කම සුඛ වේදනායන් සහ දුකක් වෙනකොට දුකක් වශයෙන් මෙනෙහි කරන්න. සැපක් වෙනකොට සැපක් වශයෙන් මෙනෙහි කරන බලන්න කොච්චර වෙලාවක් සැපකට නැති දුකකට නැති අතරමැදකට යයිද මේක පිළිබඳව මේ මෙහෙම නිදර්ශනයක් කියලා දැක්ක ආස්වාසයෙන්කොට ආස්වාද කියලා මෙනෙහි කරන්න. ප්‍රසවාසයෙන්කොට ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න. එතකොට තේරුම් ගනි ආස්වාස කියලා කියන්නේ ඇතුළට උලම් පාරක් පීරාගෙන වැඩිගෙන තර වේගෙන යන අවස්ථාව. ප්‍රසවාස කියන්නේ උලම් පීරක් පිට එන වෙලාව. ප්‍රසවාසය ඉවර වෙනකම්ම බලන්න ආස්වාසය එන්නේ ඉස්සර වෙලා තියෙන අතරමැද කොටසින් උලංඝන දෙනවන්නේ නැහැ. ඒක වැටෙන්නේ ආස්වාසයේද ප්‍රසවාසයේද? කවදාවත් දැකලත් නැහැ මෙනෙහි කරලත් නැහැ. මෙතෙන් තමයි නිවන තියෙන්නේ. හැම හුස්ම දෙකක් මැදම ඒ විඳින්න බැරි කොටසක් තියෙනවා. ආශාසර වැටෙන්නේ නැති, ප්‍රසආසර වැටෙන්නේ නැති අපේ ඉඳුරන් ඒකට විවෘත නැහැ. අපිට මේ සංඥාව අහුවෙන්නේ නැහැ. අපිට අහුවෙන්නේ ගොරෝසු ඝන බහල ආශ්වාස නහය පුරාගෙන හූරාගෙන යනකොට ආශ්වාසය අපුවා. ප්‍රශ්වාසය නිසා මුත්‍රාඥාන්සේ මේ සාකච්ඡා හරහා ගෙනියනවා. උඹට මුලින් පටන් ගන්නකොට ආශ්වාස ප්‍රශ්වාසයේ ගොරෝසු හරිය තේරෙයි. ආශ්වාසයේ මැද අහුවේ. ප්‍රසවාසයේ මැද ආවේ ඒත් ඇති. ඒතර සද්ද හිතුවිලි වේදනා නෙවෙයිනේ ලොකු ජයග්‍රහණයක්. මේම ආශාසයේ දිහා බලාන ඉඳලා එනේන ආශාසය අල්ලගන්න පුරුදු කරලා ඒක කොහොමද පටන් ගන්න කියන එක පොඩ්ඩක් බලන්න. ප්‍රසවාසයේ පටන් ගන්න තැන ගොරෝසු තැන නෙවෙයි. ගොරෝසු තැනත් එක්ක පටන් ගන්න තැන බලන්න ගියොත් තේරේ අපේ යම් මට්ටමකින් එහාට ගිය සංඥා විතරයි අපිට අහුවෙන්නේ. සී ඒ මාරු වෙන තැන එලිපත්තට යනකොට අපේ හිත මායාකාරයි. කොතනින්ද ආශාස පටන් අරගන්න කොතනින්ද ප්‍රසවාසය පටන් ගන්න කියලා හරියට කියන්න බෑ. ඒක හරියට කියනවනම් ඉර නගින තැන බලන්න ගියොත් ඉර නගින්න ඉසලා අරුණ නගිනවා. අරුණ නගිනකොට ඒක විවිධ වර්ණ සංකල්ප ගොඩාක් ගිහලා තමයි ඉර යන්තම් සිටිජේ කපානේ. මේකද ඉර නගිනවා කියන්නේ. එනතන සිටිජේ කපානේ ඊට උඩ උඩ ආපු එකද. නැත්නම් සිටිජේ 150ට 50 ඉර තිබ්බ එකද. මොකද්ද ඉර නගිනවා කියන්නේ? බබෙක් හම්බෙන වෙලාවේ නැකත ලියා ගන්න එපා. ඔළුව එළියට දානකොට බබා හම්බුනායි කියලා කියන්නේ කකුල් දෙකම තේස ගියාට පස්සේ ත හම්බ වෙන්නේ වින්නපු අම්මා ලියා කොහෙත් එකක් තමයි කේන්දරය හදන්නේ ඕකට තමයි. ඔව හම්බෙනාම තටමන අම්මට පිළිනෑ මොකද බලා ගන්න නැකත. ඊළඟට මුළු ජීවිතේම කියනවා කොහොම මේක රාග චරිතය මේක මෙහෙමයි මෙහෙමයි නැස්සතර කාඩෝ බත් කණක් හම්බ කරගන්න. ඕනම සංසිද්ධියක් කරනකොට බලන්න සීමා කරන්න පුළුවන් කියලා මොනම දෙයක්වත් මේ ලෝකේ සීමා කරන්න බෑ. මේ යන්ත්‍රෝපකරණ වලින් අපි රවට්ටන රැවටිල්ල තාම මේ උගත් ජනතාව මෝඩකමට කරනවා. ඉස්සර මිනිස්සු ඕක ගණන් ගත්තේ නෑ. මොනම දෙයක්වත් මනින්න බෑ මේ ලෝකේ. අපි ඉස්කෝලේ යන කාලේ එකෙක් මයින් අහනවා යනකොට ඕන්ගේ නීතිය අපි විදුලිය මයින්ඩ් ගන්න ඕම්ගේ නීති හදලා තියෙන ඕම්ගේ මූල ධර්මය අනුව ඒ නිසා ඕම්ගේ නීති බොරු කරලා ඒ උපකරණයෙන් පෙන්වන්න පුළුවන් වෙයි. ගිය අම්මගෙන් පේන අහන කතාවක් නේ කිචී. ඕම් හොයාගත්ත නීතිය මනින්නේ ඕම්ගේ උපකරණ. මුළු විද්‍යාවම ඔච්චරයි. එක එක තමන්ගේ අත්දැකීම ගන්න. ඔක්කොම අරයා මැනපෙක මෙයා මැනපෙක ඔක්කොම මෙතන ඉන්න කාර්යත් ඇති බර කාර්යත් මේ බ්ලඩ් ප්‍රෙෂර් එක නැගපු කට්ටිය ඉන්නවනේ. ඉතින් ඒකට මීට් එක දාන්න යනකොට ඉතින් කිව්වා මේ අච්චර නැගලා මෙච්චරයි මෙච්චරයි කිය. ඉස්සර තිබුණේ ඔය මීටර්. ඒකට පොලිම යන්න බෑ දොස්තර ගාවට ප්‍රෙෂර් එක ගන්න. ඉතින් බලන්න යනකොට හැම එකකටම ප්‍රෙෂර්. එක එක කරලා තියෙන්නේ ප්‍රෙෂර් බලලා යන කට්ටියගේ ප්‍රෙෂර් බලලා තියෙන නැල්ල. පොලිමේ ඉන්නකොට ප්‍රෙෂර් නගිනවා. ඉතින් දොස්තරට හරි ලාභයි. බේතිලා කියන බබා යන්න මේක බොන්න බිවට පස්සේ සනීපෙයි කියන්නේ දවස් තුනකින් වාට එන්න වෙනවා ඒක කියන්නේ දොස්තර මත ප්‍රෙෂර් පෙති දෙනවා ප්‍රෙෂර් බල්ල යනකොට වෙනවත් වෙන එකක් ECG ගන්නවා ECG නේදක් අහුවෙච්ච කෙනෙක් ඉන්නවද බලන්න හැම එකම ECG එකක් ගන්න ඕනේ මොකටද? ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රියට ගාණ යන්න ඕනේ. ඔබ ලෙඩ වෙච්ච ගමන් ඒ ඒ ගාණ කැපෙන්නේ. ඉර නගින වෙලාව අපි මොකද්ද කියලා දන්නේ. ආශ්වාසය පටන් ගන්න වෙලාව අපි දන්නේ. ප්‍රශ්වාසය පටන් ගන්න වෙලාව දැන නිසා ඒ හරිය තියෙන හරීම මායාකාරී තැන. මෙතන තමයි නිවන තියෙන්නේ. අපේ ඉඳුරන් අහුවෙන්නේ පදන් වෙච්ච නම්පට වැඳිච්ච ගොරෝසු වෙච්ච තැන් විතරයි. ඒ අනුව තමයි සංඥා වැඩ කරන්නේ. බුදුහාමුදුර කියන්නේ සංඥාව පච කරන්නයි හදන්නේ. චීන සංඥා ඔක්කොම ගණන් මේක සුප සැප මේක දුක ලේබල් කරන ලේබල් කරලා බලපුවම බර හරියක් තියෙනවා සැපටත් නැති දුකටත් නැති. ඒකට මොකක්ද කියන්නේ? ඒක අදුක්කම සුගතිය නැත්තම් මනාපමනාව කියලා කියනවා. මේ මනාපමනාප දෙක ගැන අහනකොට විසාකය. මේකේ සැප දුක මොකක්ද කියලා මේක යම් කිසි කෙනෙක් සතියෙන් ඉඳලා දන්නවනම් මම දැන් ඉන්නේ මනාපත් නැති අමනාප දැනක් කියලා ඒක භාවනා සතුටක් විදියට. තවත් අවුරුදු 100ක් ගත වුණත් ඒක විඳින්න නැතුව මැරෙන කී දහහක් කියලා. ඒගොල්ලන්ට වෙන්නේ එක පාළුවක්. ඒක කම්මැලිකමක්. ඒක නීරසකමක් විදියට. ඉතින් මේ මනස මොනවා හරි එකේ කල්පනා කර කර ඉන්නවා. අර පෑදීදියට බොරදී දාගන්න. අනාකූල ප්‍රහය ආකූල කරගන්න. ඉතින් සාකච්ඡාවකදී මේක අහුනොත් තේරෙයි අපි GestureDetector තනියම වැඩක් කර කර ඉන්න වෙලාවේ අපි කොච්චරක් අපේ හිත දුක්ඛම සුඛේ තියෙන අපි බුද්ධ විඳින්නේ අපිට වෙන්නේ අනේ හරි පාඩු. දැන් ජාතික ශෝක දිනේ වාගේ. මොකා කරි ගුණ කන්දලයක් දාගන්න. දාගෙන ඉවල බලන්න ටෙලිවිෂන් එක බලුවා ඒකේ නරක අසභ්‍ය දේවල් පෙන්නනවා. ඒක හොඳට බලලා විස්තර දැයිත බලලා තමයි ඌට බනින්නේ. එහෙනම් ටෙලිවිෂන් එක ඕෆ් කරන්න පුළුවන්. අසභ්‍ය. අසභ්‍ය නේ ඒක බලලා ඉවරලා හදපු අධ්‍යක්ෂකට බනින්න. ඇත්තටම අධ්‍යක්ෂක Taman තමයි. ඕන කුණු අරබයක් ඕන වෙලාවක ගන්න පුළුවන්. නමුත් ඒ කෙලසිච්ච නැති එකක් කෙලසිච්ච හිත වගේම ඇත්තටම කියනවා කෙලසිච්ච වලට වැඩිය නිකලසිට අපේ හිතේ වැඩියි. නමුත් අපි සමාදම් වෙන්නේ අපේ හිත සමාදම් වෙන්න දන්නේ කෙලස් කොටස විතරයි. ඒක උදික විචිත්‍රයි. ඒක වර්ණවත්. ඒක සිද්ධි බහුලයි. ඉතින් ඒකට ඇදිලා යනවා. අර පාළු ගතිය ඒකාකාරී ගතිය. එහෙම නැත්නම් අපි කියන හුදකලාව අගය කරන්න දන්නවනම් ඒකේ මම ඉන්නේ කියලා දන්නවනම් ඒක නොමිලේ ලැබෙන සැපයක්. මේවා සාකච්ඡා වලින් මතුවලා එනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා සුත්තේම සාකච්ඡාන් භාවනා කරන්නේ නැතුව විශාල කෙලස් ප්‍රමාණයක් අයින් කරන්න පුළුවන් හැබැයි ඥානවන්තයෙක්. ඒ ඥානෙට කියන්නේ යෝනිසෝමනස්කාරය. ඒකට කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන්. එහෙම නැත්නම් විප්ලවීය කල්පනාවක් තියෙනවා. සම්ප්‍රදානකල කල්පනාව කෙලෙසට. අනුගේ දුකමයි දකින්නේ, කෙලෙස්මයි දකින්නේ, වැරද්දමයි දකින්නේ, තමන්ගේ වැරද්දමයි දකින්නේ, කනපින්දම විතරයි ලෝකේ තියෙන්නේ. නමුත් මේ නික්ලේශී මනසක් දකින්න. එහෙම නැත්නම් මේ විප්ලවීජයට මේක දිහා බලන්න ගත්තොත් උපත්තියෙම නිවන් දැකලා වගේ තමයි මනුස්සයයි. ජීවිතේ මල් එහෙම් පල්. මේ කල්පනා කරන්න කරන්න මේක කචක්. හොඳට කල්පනා කරලා පොඩි දරුවෙක් වන්ට අවුරුදු 6 වෙනකන් උඩ මොනම දෙයක්වත් නැහැ. මුදාන් කියන ඌ ඒක දන්නේ නැහැ. කය හතර තේරෙන්න පටන් ගත්තට පස්සේ ලෝකේ තියෙන කුණු කන්දල් සේරම අරගෙන PhD කියයි BSc කියයි MSc කියයි ඔළුව උඩ ගන්න දෙයක් නැහැ. අර පොඩි කාලේට යන්නත් බෑ ආයෙත්. අර හිටපු හොඳට මනසට යන්න බැරි තරම් කෙලසිලා තියෙනවා. කෙලසිලා නෙවෙයි. මේ කුණට තියෙන ආසාව. සිද්ධි බහුලකමට තියෙන ආසාව. ඒ නිසා ධර්ම සාකච්ඡාවදී විමසන්න ඕනේ උදා බලනකොට ආශාර ප්‍රසාර දෙක අතර බැඳේ. එහෙම නැත්නම් Tamanට ආශාවක් හෝ තරහවක් අනම මනාපයක් හෝ අමනාපයක් නැති වෙලාවක ආ මේක තමයි හුදකලාව කියන්නේ. මේක තමයි අදුක්කම සුඛය කියන්නේ. මේක තමයි විවේකය කියන්නේ. අනේ මගේ ජීවිතේ මම හදාගත්තත් පුළුවන් තරම් ඒ අදුක්කම සුඛයට යන්න. අනේ මගේ කතාව මම හදාගත්තත් වැඩි ඇල්ලිලා ඇල්ලෙන්නේ නැතුව විවේක වෙන තැනට යන්න. අනේ මගේ කර්මාන්තේ මම හදාගත්තත් යන්න සුළු කාලෙකින් බොහෝ කලකින් Tamande අවශ්‍ය තැනට යනවා. ඒ භාවනා වෙන්නේ මේ කෙරේ. භාවනාවෙන් කරන්නේ මේක අල්ලගන්න එක මේක දැනගන්න එක. නමුත් මේ කියන්නේ සීලය. මේ කරන්නේ තමයි අනවශ්‍ය කතා නොකරන විදියට අනවශ්‍ය ක්‍රියා නොකරන විදියට අනවශ්‍ය ජීවන රටාව නොවන විදියට යන්නේ මොකද? ඒ රටා හරහා සිද්ධ වෙන්නේ සැප දුක දෙකක්පත් කරන. අත්කිලමතාන යෝතෝ කාමසුඛාට යනවා. ඒක හැමදම නඩු. අර ටික හදා ගන්න නම් කවුරුත් කියලා බෑ. බනහන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, භාවනාත් කරන්න ඕනේ. කරලෙන්න ඒක නැවත ආයෝජනය කරන්න ඕනේ. ඒ ආයෝජනය නොකරොත් භෝග පැලේ, තනකොළේ දෙකටම එකසේ රණ්ඩු කරන්න දීලා අර භෝග පැලේ යට කරගෙන තනකොළ වැවුනට පස්සේ ගොවියා මුසුප්පු වෙනවා වගේ. මේක වැවෙන හරියක් වැඩෙන්නේ කොහොර ලබන්නේ කෙලස්. ඒ කෙලස් දැනගත්තට පස්සේ මේ කෙලස් ටික අයින් කරන්න සටමලාම හරියන්නේ නැහැ ඥානය අවශ්‍යයි. ඒක ඒක නිසා මේක පඤ්ඤාවත් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා කියනවා. බුදුරජාණන් කියන මේ ශාසනේ ප්‍රඥාවන්තයින පමණයි. දුෂ්ප්‍රඥයෝ කියලා කියන්නේ නිසි නුවණින් නිසි පෙතේ නිසි පිළිවෙල කල්පනා කරන්න දන්න. ඒ හැමදාම වැරදිච්ච ගැන කතා කරනවා. වැරදිච්ච ගැන කතා කරනවා. ලිංගිච්චක්වත් හරි පැත්ත දන්නේ. ඒ මනසට පේන්නේම මුළු ලෝකෙම ඉන්නේ පිස්සු පියාට. අනිත් තම කෙනාගේ වැරදි විතරයි දකින්නේ. මේ හොඳ පැත්ත දකින්න ගියාට පස්සේ වෙනවා මේ කොච්චර ලස්සනද ලෝකේ කුරුල්ලෝ පියාඹල යනවා යුරෝපා එනවා දස්කොලන් තියෙනවා සතුට වෙන හැටි දන්න. ඒක එන්නේ සත්පුරුෂයසු. සත්පුරුෂයත් එකවත් ඇලියමයි කන්නේ. කට්ටියත් එක එක පැත්තටමයි පුතියන්නේ හැම වෙලාවෙම ජොලියේ ඉන්නවා. එයා දන්නවා ඒක තර්කණයෙන් ගන්න හැටි. අසත්පුරුෂයා හිතන්නේ නෑ යාට මේ මේ සල්ලි තියෙනවා බැංකුවේ මුදල් තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා ඉන්නවා සැපේ ඉන්නවා ධර්ම සාකච්ඡාවලදී සත්පුරුෂයත් කරන්නේත් එච්චරයි සද්ධර්මයේ කියන්නේත් ඒක තමයි මේ අපිට ලැබිලා තියෙන ටික ඕනකටත් වැඩි වෙන්නේ ඇති කියන්න දන්නවා අපේ කිසිම ශිල්පයක ඇති කියන්න ගන්න නෑ ඒක සාකච්ඡාවකින් ගත්තට පස්සේ සන්තුට්ඨි පරමන්තරං බුදුජානන්සේ කියන්නේ සන්තුට්ඨෝ හෝති ත්‍රිතර ජීවරේ සන්තුට්ඨෝ හෝති ත්‍රිතර පිණ්ඩපාතේ සන්තුට්ඨෝ හෝති ත්‍රිතර සේනාසන ලදයම් චුරකින් සතුටුයක් ලදයම් පිණ්ඩපාතකින් සතුටුයක් ලදයම් සේනාසනකින් සතුටුවෙන් ඒකට භාවනා කරතයි අපිට මේ සිවුර හොඳ නැහැ කියලා නඩු කියන පටන් ගත්ත දවසේ මොන භාවනාවක් මේ ආහාර ටික හොඳ නැහැ කියලා දෙන දෙයකට රණ්ඩු කරන්න පටන් ගත්තොත් මොන බාව. මේ සීනාසය නෙවෙයි මට වෙන එකක් ඕන කියනවා ඉතින් ඉවරයි වැඩ කරන්න බෑ. ඉතින් ගියගේ පැත්තේ බැලුවොත් අද ඇඳුම් මොස්ත නිසා කොච්චරක් තරුණ මනස් ඉලිබහ ගැටිල වැත්තක දැන් විලි ගහන්නේ විලි එළියේ තියෙන අලු ගන්නවා. හැබැයි ඇඳුම මොස්තේ දුන්න නැත්නම් අම්ල දාසත් කරන්නේ. ලංකාවේ තියෙන තේ රබර් පොරල ආර්ථිකය දැන් තියෙන මොකද්ද? ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ තමයි ලංකාවේ ආර්ථිකය කියන්නේ. ඇමරිකාව කෝට් එක කපපු ගමන් අපි හාමුදුරුවෝ අපි හාමුදුරුවෝ. මෙතෙක් කල් අපි පොළවෙන් හම්බ කරගන්නවා. ඒ තරම්ම විකාර ලෝකයක් කියන්නේ මේ බාහිරේ ඔපේ. ආහාරවලට මුතුමාකාර රණ්ඩුවක් නෙමෙයි මේ භෝජන සංග්‍රහ. අර කෑම මේ කෑම වලට නටනවා. බඩ බොක්කට තියෙන කුසගින්න නිවන එක නෙමෙයි ප්‍රශ්නේ. සාකච්ඡා කරලා බලනකොට අපි හැදිච්ච පරිසරය අපිට මේ ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරලා ඉතුරු මේ අතිශෝක්තිය සුඛෝගිත පැත්තකට කරනවා භාවනාවට වෙලාවක් හම් වෙනවා හරියට සැප දුක් දෙක අතර මැද තියෙන අදුක්කම සුඛය වගේ. ලදයන් තේනාසනකින් සතුට වෙන පටන් අර ගන්නවා නම් ඒක දැනටමත් තියෙන එකක් මේ සාකච්ඡාවේදී හම්බෙන ලාභේ උපේන එකක් නෙවෙයි. උපේලා නොදන්න එකක්. ඒ බලන දෘෂ්ටි කෝණය සාකච්ඡාවේදී නැත්නම් කල්යාණ පුත්‍ර ආශ්‍රයදී ලැබෙනවා. ඒක ලැබුණාට පස්සේ ලබන කෙනක් කල්යාණ මිත්‍රෙක් බාටපත් වෙනවා. එයාගේ ජීවන රටාවෙන් එයා මුතු බණක් කියනවා. ඉතින් මේ ටික තමයි මම අද කියන්න හිතාන හිටියේ ධර්ම සාකච්ඡාවක තියෙන වටිනාකම් පැත්තේ. ඒ නිසා අපිට මේ ලබ් වෙලා තියෙන මේ ඒකට මොකද්ද කියන්නේ සම්පත්තිය කියලා කියන්නේ. ශාසන සම්පත්තිය දන්නවනම් අපිට ඉජිටි වැඩ කොටස බොහෝම ඩිංගිත්තයි. අපි දැන් කරලා ඉවර වෙච්ච කොටස ගොඩාක් ඒ ශාසන සම්පත්තිය දන්නේ නැති එකනයි ඉන්නේ අම්මෝ කරලා තියෙනක බොහොම ඩිංගිත්තයි ගොඩාක් ඉතරහට තියනවා කියලා තැවෙනවා. ඒක නිසා බුදුජාන් වහන්සේගේ ඉදිරිපත් කරන ක්‍රමයට ප්‍රශ්න දිහා බලන්න උත්තරේ දිහා නෙමෙයි ප්‍රශ්න දිහා බලන්න බැලුවට පස්සේ තේරෙනවා අපි මේ එක එක වැඩවලට මේ මේ වැඩවලට අපි ආවේ දෙන්නේ කරටක් දාගෙන නෙමෙයි. අම්මා කියලා තාත්තා කියලා ගුරුවරයෙක් කියලා තියෙනවා. ඒක හවට හරියන්නේ නැහැ. මේ ජොබ් එකට හරියන්නේ මේ තමන්ගේම වුණායි ඇවිල්ලා තියෙනවා. මේක පොඩි දෙල්ලමක් නෙවෙයි. මෙච්චර ලෝකේ කාමයේ පිටිපස්සේ දුවද්දී එච්චර ලෝකේ සත්තු මොනවද හොරගම් කරද්දි කේලම් කියද්දි බොරු ඔක්කොම කරන්නේ අපි මේ කටයුතු කරපු නිසා මේ ලැබිච්ච දේ දුමාකාර වටිනාකමක් වෙනවා. ඊටු ටික බොහොම ටිකයි. මේ ධර්ම සාකච්ඡා ක්‍රමයට ධම්ම විචේ ක්‍රමයට ජීවිතය දිහා බලන්න පුළුවන්කම ලැබුණා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේදී කරුණු තම තමන් ජීවිත ලබා ගන්න අත්දැකීම් මේ ධම්ම විචේ නැත්නම් ධම්ම සාකච්ඡාමේ ශක්තිය පිණිස හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සුදු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි අපි මේක අවස්ථාවක් කරගන්නවා. මුජිතාවෙන් යුක්තව අනුමೋದනා ශීර්ෂයෙන් අනිකුත් සියලුම දෙනත් සමග මේ පින බෙදා ගැනීම සඳහා ඉතින් මේ වැඩමුළුවක් සංවිධානය කිරීමේ පෙනී නොපෙනී උදව් කළ යම් තාක් පිරිසක් ඉන්නවනම් ඒ සියලු දිනාටම මේ රැස් කර ගන්නලාද පිනේ උතුම් කොටසක්පත් වේවා කියලා අපි සාදුකාරය පවත්වමු. ඒ අතෝ ඉදිරියටත් මේ කටයුතු වලට අපිට ආධාර කරත්වා සාසනික කටයුතු වලට ඒ වගේම යම් තාක් ඥාති පිරිසක් පින් අපේක්ෂා කරමින් ඉන්නවනම් ජීවත් වෙන හෝ වේවා මිය ගිය හෝ වේවා ඒ සියලු දිනාටම අපි මේ දෙන සාදුකාරය අහන්න දකින්න ලැබේවා. දැකලා සිතින් සාදු කියමනේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් පවත්වනවා. අපාවටත් මේ කුසල 100 හේතු ආසනා වීමෙන් අපේ ලබලා තියෙන අවස්ථාව වටිනාකම තේරුම් අරගෙන හැකි සංඥාවෙන් අපේ પરමාර්ථය නැවත නැවත ජීවත් කරගනිමින් අපේ પરමාර්ථය නැවත නැවත ඍජු කරගනිමින් ඉදිරියට යන්න ඇති ඇති දකින්න අපාවටත් 100 හේතු ආසනා වේවා කියලා සාදුකාරයක්. ඒ අදාසින් යුක්තව අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමෙන් පින් පැමිණීම සඳහා සාමූහිකව පෙළඹෙනවා. එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත් එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං sabbhi sattā numodantu sabba sampatti siddhiyā ākāsattā ca bhummattā divānā kāmahiddhikā puññantaṃ anumodhitvā ciraṃ rakkantu sāsana ākāsattā ca bhummattā divānā kāmahiddhikā puññantaṃ anumodhitvā ciraṃ rakkantu desanaṃ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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝති යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු